ඒ වගේම ඒ මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් මේ නිවනේ නියම දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. ඒකට අපි මේ නිවනේ නියම දේශනා මාලාවේ අද වෙනකොට හතරවෙනි දේශනය දක්වා පැමිණලා තිනවා. ඉතින් අපි හතරවෙනි දේශනයේත් මේ වෙනකොට හතරවෙනි දේශනාව මුල් කරගෙන සාකච්ඡා හතරක් විතර මේ වෙනකොට පවත්වලා තිනවා. ඉතින් මම කෙටියෙන් සාරාංශයක් කරොත් එහෙම හතරවෙනි දේශනාව එතකොට ස්වාමීන් වහන්සේ අර පටන් ගන්නවා හතරවෙනි දේශනාවත් මේ තණ්හා මුල් කරගෙන මේ සත්‍යෝ මේ සංසාරي සැරිසරන බව තණ්හා දුතියෝ පුරිසෝ දීගමත් දහන සංසාරම් කියන ගාථා මුල් කරගෙන එතකොට තණ්හා මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන මේ සංසාරي සැරිසරීමක් සිදු වෙනවා කියන එක මතක් කරනවා ඊළඟට තණ්හාවේ ඒ මුල් සිඳිලා තාක් නැත්නම් තණ්හා මුලිනු පුටා දම්න තාක් මේ සංසාරයෙන් ඈතර වීමක් සිද්ධ වෙන්නේ නැති බව. නැවත නැවතත් තණ්හා අනුසය තියෙන තාක් මේ සත්‍ය සංසාරේ හට ගන්නා ආකාරය මතක් කරනවා අර ධම්මපදේන ගාතාවක් හිමු කරගෙන. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනා කියන ඒ ගාතාවම කරගෙන උනහ මතක් කරනවා මේ තණ්හානුසය දුරු කරන තාක් මේකේ නැවත ඉදීම වළක්වන්න හැකියාවක් නැහැ. තණ්හානුසය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නැවත ඉදීමක් සිද්ධ වෙනවා කියන එක. ඊළඟට මතක් කරනවා අර මේක මේ සත්වයේ කුජලයක් කියලා ගන්න මේ ස්වરૂපය කවුරු හරි කරපු දෙයක්ද නැත්නම් කවුද මේක කළේ කියලා අර මාරයා ඇවිල්ලා අහනවා සේලා රහත් දෙරණියකින්. එතකොට මේ සේලා රහත් දෙරණිය උත්තර දෙනවා මේක මේ කවුරුවක් කරපු එකක් නෙමෙයි මම කරගත්ත දෙයක්ුත් නෙමෙයි. මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක් කියන කාරණාව මතක් කරනවා. ඊට පස්සේ යනවා අර නිබ්බාන පටිසංයුත දේශනාවක් මුල් කරගෙන එන ඔය ප්‍රධාන පාළියෙත් එනවා ඊළඟට චන්නෝවාද සූත්‍රය එහෙමත් මේ එන තාම වටනා සූත්‍ර ප්‍රකාශයක් නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති කියන මේ ධර්ම කොටාශය සම්නස මතු කරලා දෙනවා මොකද එතන තියෙනවා භවනාට විශේෂයෙන්ම සෑහෙන ගන්න තැනක් නැත්නම් භවනාට විශේෂයෙන්ම අරමුණු කරන්න පුළුවන් සූත්‍ර කොටාශයක් එතන තියෙනවා ඉතින් ඒක සෑහෙන ගැඹුරින් ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරනවා ඊළඟට අපි ඒවත් ටිකක් පහු කරගෙන ආවා ඊළඟට ඊළඟට දැන් යොමු වෙනවා තවත් ධහමේ ඉන්න ඊටාම ගැඹුරු කාරණයක්. ඒ තමයි මේ සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද කියන එක මේ අහපු තැනක් එනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැෙන ගැඹුරු උත්තරයක් තමයි ඒකට දෙන්නේ. කච්චානගත කියන සූත්‍රය. කච්චානගත සූත්‍රය හම්බ වෙනවා මේ නිදාන නිදාන සංයුත්තේ සංකේතය නිදාන සංයුත්තේදී එතකොට මේ නිදාන සංයුත්තේ එන මේ කච්චානුගත සූත්‍රයේදී කච්චානුගත කියන මේ බ්‍රාහ්මණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා කොහොමද මේ කෙනෙක් සම්මාදිට්ඨියකින් යුක්ත වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විවරණය ඊටාම ගැඹුරුයි. ඊටාම හරවත්. ඒ වගේමයි අපේ එක පැත්තකින් බලද්දී ඇස් අරවන සුළුයි. මොකද අපි හිතන් ඉන්නේ මේ සම්මාදිට්ඨිය කියලා කිව්වහම අපි අපි සතුවත් යම්කිසි දෘෂ්ටියක් තියෙන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්ලා දෙන්නේ හිතේ කිසිම දෘෂ්ටියකට ලං වෙලා කිසිම දෘෂ්ටියක් උපාදාන කරගන්න නැතුව කිසිම දෘෂ්ටියකට බැස ගන්න නැතුව ඉන්න ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් කරද්දී දැන් තමන් වහන්සේ බලාපොරොත්තු වෙන සම්මාදිට්ඨියදී පෙන්ලා දෙන්නේ. ඒක පටන් ගන්නවා අර ද්වේනිසිතෝ කායං කච්ඡායන ලෝකෝ සියබුයේන අතිතංචේව නතිතංච. දැන් මේ විදිහට මේ ලෝක සත්‍ය දිහා බැලුවාම මේ ලෝක සත්‍යෝ නිරන්තරයෙන්ම මේ ද්වේතාවයක් මුල් කරගෙන ඇත නැත කියන අන්ත දෙක අල්ලගෙන ජීවත් වෙනවා. ඒකට තමයි මේ මිනිස්සුયો නැත්තම් මේ සත්වෝ හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ අන්ත දෙකේ තමයි මේ ගලංකේ හිත හැසිරෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතකොට ඒකේ ඒ අන්ත දෙක අතහැරීම සම්බන්ධයෙන් ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. එතකොට අත්ත වශයෙන්ම කියනවා නම් මේ භාවනාවක් විපස්සනාවක් කරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ලෝක සමුදයංකෝ කච්චායන කියලා අර ලෝක සමුදය පැත්ත, ලෝකේ හට ගැනීම පැත්ත දකින්න කෙනාට ලෝකය නැත කියලා ඒ නාස්තිත්වය පැත්තෙන් තියෙන මිත්‍යා දෘෂ්ටිය නැත්නම් ඒ අන්තය දුර වෙලා යන හැටිත් ඊළඟට ලෝක නිරෝධය දකින්න කෙනාට ලෝකය ඇත කියලා දකින ඒ අස්තිත්වය මුල් කරගත්ත අන්තය දුර වෙලා යන හැටිත් මතක් කරලා දෙනවා. මේ මතක් කරලා දීලා තමයි දැන් අපි ඉන්නේ ඊට පස්සේ එහාට යන මට්ටමකදී. ඉතින් මම අද ආරාධනා කරනවා 13 කොටේ ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට එතන ඉඳන් පටන් ගමු කියලා. එතකොට අපි ඉන්නේ 4 වෙනි දේශනාවේ 69 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ. උපාදානාදිත් නිවේසා නිවේස විනිබන්ධෝ කායං කච්චායන ලෝකෝ යේබුහියේන තංච උපායපාදනං චේතසා අදිඨානං අවිනේ අවිනිවේසා මුසයන් න උපේති න උපාදීයති නාදිඨාති අත්තා මේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති න කංකං න විචිකි න කංකති න කංකති න විචිකිච්ඡති අපරපත්‍ය ඥානමේවස්ස එත්ත හෝති එත්තවතකෝ කච්ඡාන සම්මාදිට්ඨි ප්‍රෝති. ඊළඟට සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක වඩා විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ. උපායිපාදාන අභිහිමේස විනිබන්ධෝ කායං කච්ඡාන ලෝකෝ යෙමි යේන කච්ඡායන වැඩි වශයෙන් මේ ලෝකයේ ස්වභාවය උපාය කියලා කි. උපය. උපය කියන්නේ. උපය කියලා කියන්නේ ලංවීම ලංවීම කියන අර්ථයයි. උත්තරා විද්‍යාවක දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙනවා තියෙන වචන මාලාවක් කියනවල තිබෙන්නේ. උපය කියන්නේ ලංවීම. උපාදාන කියන්නේ අල්වා ගැනීම. අභිනිවේෂ කියන්නේ ඊට වැද ගැනීම. එහෙම නැත්නම් රිංගා ගැනීම. සංකල්ප පිළිබඳව දෘෂ්ටි පිළිබඳව වේතන වචන මේවා. එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම, අල්ලා ගැනීම, වැද ගැනීම කියන මෙන්න මේවට බැඳිලායි ලෝකයා වැඩි වශයෙන් සිටින්නේ. සංචායං උපාල්පාදානං චේතසෝ අදිඨාන අභිනිවා අභිනිවේෂානුසයන් න උපේති නාදිඨාති අත්තාමේති ඊළඟට ආර්ය ශ්‍රාවකයන්ගේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳවයි කියවෙන්නේ. මේ කියපු සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර එළඹීම් එහෙම නැත්නම් ලං වීම අල්ලා ගැනීම සිතින් දැඩිව ගැනීම වැද ගැනීම සහ අනුසය කියන වචනයක් තිබෙනවා. දැක ගැනීම කියලා කියන්න පුළුවන්. මේ පදමාලාවෙන් තියෙනවා යම්කිසි ගැඹුරු අර්ථ ගොඩක්. දැක ගැනීම එහෙම නැත්නම් අනුසය තත්ත්වයන්. මේ කියන එකක්වත් න උපේති න උපාදීයති. නාදිඨාති අත්තා මේති. ඒ ආර්ය ශ්‍රාවකයන් මේ වගේ ආත්මය කියලා ඒ කිසිවක්ම උපය උපාදානාදී වශයෙන් දැඩිව ගන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ දර්ශනය කුමක්ද? දුක්ඛමේ උපජ්ජමාන උපජ්ජති. දුක්ඛම විරුද්ධමාන නියෝජ්‍යති. උපදින්නේ දුක් ගොඩක්ම උපදී. නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි. එතකොට මෙතන අස්තිත්වයක් ආස්තිත්වයක් පිළිබඳව ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. දුක් ගොඩක් හැටියටම දකිනවා. එත්තාවතාකෝ පච්චායන සම්මාදිට්ඨි කෝති. මේ පමණකින්ම කච්චායන ආර්ය ශ්‍රාවකයා සම්මෙන් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඊළඟට සවුදුරට බුදු පියාණන් වහන්සේහි අර්ථ සාරය හකුළුවල දක්වනවා. සම්පං අත්ථීති කෝකච්ඡායන අයං ඒකෝ අන්තෝ. සම්බං නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ. හේතේතේ කච්ඡාන උද්වේයන්තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් මේ මේ තස්ස කේවලස දුක්ඛ ඛණ්ඩස නිරෝධෝ හෝති කිය. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන අපිට පේනවා පටිච්චසමුප්පාද ධර්මයේම මධ්‍යම මාර්ගයක් හැටියට දක්වන බව. ආර්ය ශ්‍රාවකයාගේ මධ්‍යම මාර්ගය මොකද්ද? සබ්බහත්ථේති කෝ කච්චායන අයං ඒකෝ අන්තු. සියල්ල ඇත යන මේන කච්චායන එක අන්තයක්. සබ්බං හත්ථේති අයං දුතිව අන්තු. සියල්ල නැත කිසිවක් නැත කියන එක අනිත් අන්තය. ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව අන්ත දෙකටම ලං වෙන්නේ නැතුව සතහාගතයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් දැක්වෙන ද්වාදසාංග පටිච්ච සමුප්පාදය. එතකොට මෙතන මේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ නැත්නම් සත්වයන්ගේ හිතේ ස්වභාවය සම්බන්ධයෙන් ඉතාම ප්‍රබල ප්‍රකාශයක් මෙතන මේ හම්බෙන්නේ. උපය උපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කායං කෝ අයං කච්චාන ලෝකෝ යෙබුයේ. බහුල වශයෙන් මේ සත්වයා එතකොට මේ උපය උපාදාන අභිනිවේෂ කියන ඒවායින් බැඳිලා තමයි තියෙන්නේ. රූපය කියලා කියන්නේ මොකක් හරි අරමුණකට ලං වෙනවා කියන අදහස. නැත්නම් අරමුණකට එළඹෙනවා කියන අදහස. අරමුණට ලං වෙලා ඉන්නවා කියන අදහස. හිතින් මේ මේ කයින් ලං වෙලා කියන අදහස නෙමෙයි. ඇත්තටම මොකක්කෝ අරමුණක් හිත අරමුණකට හිතින් යා වෙලා ඉන්නේ. හිතකින් හිතින් හැමතිස්සම මොකක්කෝ අරමුණක ඡායාවක් හිතේ තියෙනවා. ඊළඟට උපාදාන. කිව්වහම එතකොට ඒ අරමුණ දැඩිව අල්ලගෙන උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන කියන අදහස. ඊළඟට අභිනිවේෂ කියලා කියන්නේ අරමුණට බැසගෙන අරමුණ අසර රිංගගෙන කියලා කියන්න පුළුවන්. ඒතකොට අපේ හිත දිහා බලවහම ඒතකොට මේ සමානලාවට ඔන්න හිත අරමුණකට දැඩිව ග්‍රහණය කරගෙන දැඩිව අල්ලගෙන නැහැ අරමුණට දැඩිව බැසගෙන නැහැ හැබැයි අරමුණක් පැත්තෙන් තියන් ඉන්නවා. ළඟින් ඇසුරු කරනවා. අපි හිතමු දැන් ආනාපාන සතිය වඩන කෙනෙකුට උනා ආනාපාන සතිය ඔන්න හොඳට මුලින් වැටෙනකොට එතන තියෙනවා එක මට්ටමක්. ඊළඟ ආනාපාන සතිය තව ටික ටික ටික වර්ධනය වෙලා යනකොට අන්න තව මට්ටමක් තියෙනවා. තවත් හොඳට සූක්ෂම වෙලා යනකොට අරමුණ තවත් සියුම් වෙලා යනකොට අන්න තවත් මට්ටමක් තියෙනවා. අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ වගේ අර අරමුණට හොඳට බැසගත් අවස්ථාව අන්න ඒක නිකන් මේ අභිනිවේක මට්ටමක්. හොඳට අරමුණ එක ඒකාත්මීය වෙලා අරමුණේම විතරයි අරමුණ තුලම ජීවත් වෙන අරමුණටම බැසගත් අවස්ථාව. අභිනිවේක මට්ටමක්. ඊළඟට එකක් ටිකක් ඒක ඒ මට්ටමටම නැතුව ඒ අරමුණ තුලම ඉන්නවා වෙනකොට ටිකක් අරමුණ අරමුණෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන මට්ටමක්. ඒත් හැබැයි අරමුණට උපාදානයක් තියෙනවා. අර අල්ලා ගැනීමක් තියෙනවා. එතකොට තමයි උපාදාන මට්ටමක් තියෙනවා. ඒකත් අපි හිතමු ඒකත් ප්‍රමාණිකූලව දිය වෙලා ගිහිල්ලා ප්‍රමාණිකූලව ඈත් වෙලා ගිහිල්ලා සියුම් වෙලා ගිහිල්ලා ඔන්න අරමුණක ඡායාවක් විතරයි තියෙන්නේ. ඡායාවක් විතරයි තියෙන්නේ. අරමුණ දැන් නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ. ඔන්න මේ මට්ටමකුත් තියෙනවා. දැන් අපි ඕක ආනාපාන සතියෙන් ඔතන ওই විදිහට විස්තර කරාට ඇත්ත වශයෙන්ම අපිට ප්‍රායෝගික ජීවිතයේදී එදිනදා ජීවිතයේට ඊට වඩා හාත්පසින්ම සාමාන්‍ය කාම අරමුණක් එක්ක නැත්නම් සාමාන්‍ය මාක් හරි ද්වේෂ අරමුණක් එක්ක ඔය දෙයමයි සිද්ධ වෙන්නේ. අපි හිතමු අපි මාක් හරි දෙයකට ඇලුම් කරද්දී සමහරවිට මුලින් මේකේ ඡායාවක් අතර අපේ හිතේ තියෙන. තාම අපි ඒක ගැන ලොකු උපාදානයක් නැහැ. හැබැයි විටින් විට මේ හිතට ඇවිල්ලා ඒක එදිකම් පානවා. ඉතින් විටින් විට මේ අරමුණ හිතට එනවා. ඒ අරමුණත් එක්ක නිකන් ජීවත් වෙනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණත් අරමුණට අපි නිකන් පොඩි අයිමක් අපේ හිතේ තියෙනවා. ඒ අරමුණේ ඡායාවක් අපේ හිතේ තියෙනවා වගේ ස්වභාවයක්. අන්න එතන උපය කියලා අර කියන ලං විලා ලං වෙලා ඉන්න ගතියක්. ලං වෙලා ඉන්න ස්වභාවයක් ඔන්න අපේ හිතේ තියෙනවා. ඊට මෙහෙම ඉන්නකොට අපිට ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒකෙන් අපිට යම් සතුටක් ලැබෙනවා නම් අපි එතනින් නතර වෙන්නේ නැහැ. ඕක අපි උපාදාන කරනවා. මේ හරහා තණ්හාවක් වර්ධනය වෙනවා. තණ්හාව හරහා ඔන්න උපාදානයක් දක්වා ඔන්න වර්ධනය වෙනවා. ඔන්න ඊළඟට ඉතින් අල්ලගෙන ඉන්නේ. ඒකට හිත නිකන් ටිකක් පිරලා වගේ ඉන්නේ. හැමතිස්සම මතක් වුණොත් ඔන්න එතන තමයි මතක් වෙන්නේ. හැබැයි කෙනෙක් තමයි මතක් වෙන්නේ. කොහොම හෝ ඉන්න අයින්න දැන් මේක නැතුව බැරි වෙනවා. දැන් මේ අරමුණ අස්සෙම තමයි ඊළඟට ඉන්නේ. මුළු ජීවිතේම නැත්තම් මුළු හිතම දැන් මේ අරමුණේ ග්‍රහණයට නතු වෙන ස්වභාවයක්. නැත්නම් මේ අරමුණේ වහලෙක් බවට පත් වෙන ස්වභාවයක් මේ අරමුණත් එක්ක ඒකාබද්ධ වෙන ස්වභාවයක්, ඒකාත්මීය වෙන ස්වභාවයක් සිද්ධ වෙනවා. ඒතකොට නිකන් අභිනිවේෂ ස්වභාවයක්. අරමුණට රිංගාගත ස්වභාවයක් තියෙනවා. අපේ හිතවල ස්වභාවය සාමාන්‍ය හිතල බැලුවොත් මේ අවස්ථා තුනෙන් එකක අපි ඉන්නවා කියන්න පුළුවන්. මොකද එක්කෝ මොකක් හෝ අරමුණක් අපි අල්ලගෙන ඒකට රිංගගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. නැත්නම් අරමුණක් කෙරෙහි උපාදාන කරගෙන තණ්හාවෙන් බැඳලා ඉන්නවා. නැත්නම් මොකක් හෝ අරමුණක් ඒ තරම්ම දැඩිව ග්‍රහණයක් නැතත් යම් හෝ අරමුණක් ඇසුරු කරමින් පැත්තකින් තියාගෙන අපි ඉන්නවා. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි මුළු සත්වයාගෙන තියෙන්නේ. එතකොට බුදුන් වහන්සේට මේක මතක් කරලා දෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියෙන් යුක්ත නිවැරදි සම්මා සම්‍යක් දෘෂ්ටියකින් යුක්ත ආර ශ්‍රාවකයා අන්න ඒ එකක්වත් මේක මේ මමයි කියලා කලකන්නේ නැහැ. මේක මගේ කියලා කලකන්නේ නැහැ. ඒක ආත්ම දෘෂ්ටියකින් කලකන්නේ නැහැ. එතකොට පංච උපය උපාදානං චේතසෝ අදිඨානං අබිනිවේෂ අනුසය. තවත් බුදුරජාණන් වහන්සේ එතෙන්ට එකතු කරනවා. උපය උපාදාන කියන මට්ටමට එහා ගිහිල්ලා තවත් මතු කරනවා චේතසෝ අදිඨාන කිය. චේතසෝ අදිඨාන කියන එක එතකොට ගත්තාම හිත සංහා මුල් කරගෙන දෘෂ්ටිය මුල් කරගෙන අටකතාවේ මේ පැහැදිලි කරනවා මේ විශේෂයෙන්ම දිට්ඨිය මුල් කරගෙන අපි ගත්ත දෘෂ්ටි නැත්නම් අපේ හිතින් ගත්ත දැඩි මත ඒක සලකන්න පුළුවන් ඒ දැඩි මත වලට අපි අල්බගෙන ඉන්නවා. චේතස අදිත්‍ථාන කියලා කියන්නේ අන්න ඒ වගේ අපි හිතින් ගත්ත දැඩි මත නැත්නම් හිතින් ගත්ත දැඩි දෘෂ්ටි. ඒ දෘෂ්ටි වලට අපි එක්ක අහු වෙලා ඉන්නේ. ඊට අභිනිවේෂ කියන්නේ දැන් මම මතක් කළා වගේ අරමුණට බැස ගැනීම. දැන් මේ එකක්වත් නැත්නම් අපි විශේෂ අරමුණක මේ විදිහට බැඳිලා අපි අසකනන ආසාදී ඉඳුරන්ගෙන් ගත්ත අරමුණ වල මේ වගේ හිර වෙලා නැත්නම් අපේ යට හිතේ තියෙන අනුසේ ස්වභාවය. ආශ්‍රව ස්වභාවයන් තියෙනවා. ඒ අනුසය ස්වභාවයන් ආශ්‍රය ස්වභාවයන් ඉස්සරහට වෙලා අපිට අරමුණ හදලා දෙනවා. මුලක් වෙලාවට අපි තුන ආනාපාන සතිය වඩන කෙනෙක්. ප්‍රමාණිකෝල වන්න අරමුණ තුනී වේගන යනවා තුනී වේගන යනවා දැන් අරමුණ නිකන් ඈතින් තියෙනවා වගේ නිකන් අනුන්ගේ දෙයක් බලනවා වගේ මේ එහෙමයි තියෙන්නේ. එහෙම තියෙනකොට දන්නේම නැහැ අර අරමුණ මේ විබඳු අරමුණකට බැහැ ගන්න දැන් විඥාණයට තියෙන අපහසුව නිසා එයා මේ අපේ tempat වෙලා තියෙන සංඥා මල්ලෙන් නැත්නම් මේ සංඥා ගොඩෙන් මොකක් හෝ අරමුණක් ඔන්න මතක් කරලා දෙනවා. මොකක් හෝ සංඥාවක් මතක් කරලා දෙනවා. සාමාන්‍යයෙන් සංඥාව අනුසය කියලා කියනවා. මේ සංඥා ගොඩෙන් ඔන්න මොකක් මතක් කරලා දෙන එක්කෝ අපිට මොකක් හරි අපේ හිතේ දැඩිව ග්‍රහණය වෙලා තියෙච්ච සංඥාවක් අපි කැමති සංඥාවක් මතක් කරලා දෙනවා. නැත්නම් අපි මොකක් හරි හිතේ තැන්පත් වෙලා තියෙච්ච වියජනක වියජනක අරමුණක් මතක් කරලා දෙනවා. ඒ වගේ සුබ පැත්තකට වෙන්න පුළුවන් අසුබ පැත්තකට වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔන්න බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් පිටුම භාවනාවක් භාවනාවක යෙදෙනවා. ආනාපාන සතිය වඩන. ධානාපන සතිය වඩක් ගන්නද? හොඳට අරමුණ තුනී වෙලා සියුම් වෙලා ගියා නම් සමහරවිට ඔන්න එයාට ශ්‍රී මහ බෝධිය මතක් වෙනවා. නැත්තම් එයාට රුවන් වලිසාය මතක් වෙනවා. නැත්තම් එයාට ඔන්න බුද්ධ රූපයක් වැහිලා පේනවා. මේ ඔක්කොම සංඥානුසයක් තියෙනවා. දැන් මේ සංඥානුසය ඔන්න ඊගාට බහැගන්න. එහෙම නැත්තම් ටිකක් බය එළවෙන සුළු මොකක් හරි අරමුණක් වෙන්න පුළුවන්. නැට හැකිල්ලක් මතක් වෙනවා. නැත්තම් මලගිය ඥාතියෙක් මතක් වෙනවා. ඒ වගේ මොකක් හරි සංඥාවක් මතක් කරලා දෙනවා. මේ විදිහට මේ මතක් කරලා දීපෝ ඒ සංඥා අරමුණේ ඊට හොඳට හිත බැස ගන්න. නැත්නම් විඥානය හොඳට පිහිට ගන්නවා. මේ වගේ තත්ත්වයක් තමයි. එතකොට මේ අවස්ථා පහ එක්ක අරමුණකට ලං වෙලා එළඹිලා වගේ ජීවත් වෙනවා. එතකොට උපය කියන මට්ටමක් සලකන්න පුළුවන්. අර අරමුණක් සංහාවෙන් බැඳලා ඒකට ආසා කිරීම හරහා අරමුණ දැඩිව අල්ලා ගන්න ඕන උපාදාන මට්ටමක් කලව ගන්න පුළුවන්. ඊළඟට චේතස අදිඨාන කියලා මොකක් හරි මේ හිතින් දැඩිව ගත්ත දෘෂ්ටියක් මතයක් ඒ වගේනේ මතය තුළ ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. චේතස අදිඨාන කියන මට්ටමක් ගන්න පුළුවන්. ඊළඟට මොකක් හෝ මේ මට්ටමකට මේ අරමුණකට අසට රිංගගෙන ඒ අරමුණ තුලටම ගිහිල්ලා ඒ අරමුණත් එක්ක මේ ඒකාත්මීය වෙලා ඉන්න ස්වභාවයක් අභිනිවේෂ ස්වභාවයක් තියෙනවා. මේ ඔක්කොම නැත්නම් අන්න අනුසය ස්වභාවයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උපය උපාදාන අභිනිවේ උපය උපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කච්චාන ලෝකෝ යෙබුහිය. දැන් සාමාන්‍ය මෙන්න මේකයි தත්ත්වය. හැබැයි පංච උපය උපාදානං චේතසෝ අදිත්තානං අබිනිවේෂ අනුසයං න උපේති න උපාදීයති නාදිත්තාති අත්තාමේ දැන් ඔය කියපු එකම මට්ටමක්වත් ආත්මීය වශයෙන් කෙනෙක් වශයෙන් මේක මම වශයෙන් මේක මගේ වශයෙන් සැලකීමක් ඒතකොට මේ සම්‍යක් දෘෂ්ටිය සහිත ආරශාවයක් යගෙන හැර මේක තමයි ඊළඟට විස්තර වෙන්න ටිකක් මේ ස්වාමීන් වහන්සේ විකට විස්තර කරනවා උපය කියලා කියන්නේ ලං වීම ඊළඟට උපාදාන කියන්නේ අල්වා ගැනීම. අභිනිවේෂ කියන්නේ ඊට වැද ගැනීම නැත්නම් රිංගා ගැනීම. සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර එළඹීම් නැත්නම් ලංවීම් අල්ලා ගැනීම සිතින් දැඩිව සිටීම ඒ කියන්නේ චේතස අධිඨාන කියන මට්ටම වැද ගැනීම කියන්නේ අභිනිවේෂ කියන මට්ටම අනුසය කියන ඒ මට්ටමවත් ඒකක්වත් න උපේති න උපාදීයති නාදිත්තාති ඒ ආර ශ්‍රාවකයා මේ මගේ ආත්මය කියලා ඒ කිසිවක්ම උපේ උපාදාන වශයෙන් දැඩිව ගන්නේ නැහැ. ඒතකොට මෙතන තියෙන්නේ එකාතකින් හරිම මනසේ තියෙන පුදුමාකාර නිදහස් ස්වභාවයක් පෙන්වලා දෙන්නේ. නැත්නම් මනසේ තියෙන කිසිම අරමුණකට බැඳිච්ච නැති ස්වභාවයක් බුදුරජාන් වහන්සේ මතු කරන්නේ. කිසිම අරමුණකට අපි ඇල්බගෙන ඉන්නවා නම්, කිසිම අරමුණක් දැඩිවල්ලාගෙන ඉන්නවා නම්, කිසිම අරමුණක් අපි ඇසුරු කරනවා නම්, ඒකට අර අනිශ්චිත ස්වභාවයක් නැහැ. දැන් කලින් අපි සාකච්ඡාවේදී මතක් කළා නිශ්චිතස්ස චරිතය. හරි දෙයක් ඇසුරු කරන කෙනාට, ලං වෙලා ඉන්න කෙනාට, මොකක් හරි හේතුලා ඉන්න කෙනාට අන්න චරිතයක් තියෙනවා. නමුත් අනිශ්චිත තැනක් තමයි බුදුරජාණන් වහන්සේ මතක කරලා පෙන්නන්නේ. අනිශ්චිත තැනක්ගේ නැත්නම් ඒ ආර්ශාවකයාගේ මට්ටම තමයි කලින් අර නිබ්බාන පටිසංයුත දේශනාවක් ඉදිරිපත් කරලා කටුන් කටුන් සානාතේ පෙන්වලා දුන්නේ. දැන් මේ තවත් මේ කච්චානගත සූත්‍රය හරහා පෙන්ලා දෙන්නේ තේබඳු මට්ටමක්මයි. දැන් ඒතකොට සම්මාදිට්ඨිය කියන එක ගැඹුරින් විස්තර කරලා දෙනවා. ඒකට මේ සම්මාදිට්ඨිය මට්ටමකදී ඒකට අපිට අහු වෙන්න බෑ කිසිම දැඩි මතයක්. අපි කිසිම කිසිම දැඩි මතයකට එල්බගෙන ඉන්නවා නම් ඒක සම්මාදිට්ඨිය නෙවෙයි. මොකක් හරි අරමුණකට අපි ලං වෙලා ඉන්නවා නම් ඒ සම්මාදිට්ඨිය නෙමෙයි. මොකක් හරි අරමුණක් උපාදාන කරගෙන ඉන්නවා නම් අපි සම්මාදිට්ඨිය නැහැ. ඊළඟට මොකක් හරි අරමුණකට රිංගගෙන ඉන්නවා නම් අපි ඒ මට්ටමේ මේ සම්මාදිට්ඨියක නැහැ. ඊළඟට අනුසය මාත්‍යයක් හරි ප්‍රයත්නක වෙලා අපි සංඥාවක පැටලලා ඉන්නවා නම් ඒක එතෙන් දිවත් සම්මාදිට්ඨිය නැහැ. ඒකට අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය වඩා බොහොම නිදහස් ස්වභාවයක්. හිතේ කිසිම ප්‍රපංච වලින් තොර අරමුණු වලින් එක අදින් කියන්න පුළුවන් අරමුණකට මුලා නොවෙච්ච හිතේ තියෙන විමුක්ත ස්වභාවයක් තමයි ඒකට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සාකච්ඡාවට අනුව බුදුරජාන් වහන්සේ පෙන්වන මේ සම්මාදිට්ඨිය. ඒකට ඒ සම්මාදිට්ඨියේ මේ කායික වශයෙන් වුණත් අපි තුමු දැන් අරමුණකට එල්බගෙන පැදුව ග්‍රහණය කරගෙන ඉන්න අවස්ථාවකදී මේ හිතේ මට්ටම කයේ පවා නිරූපණය වෙනවා. අපි දුමු ඇස්පත් ඇසුද ගිහිල්ලා දත්මිටි කාගෙන, තද කරගෙන, ඔන්න මස් පිළි තද වෙලා ඉන්න ස්වභාවයක් මේ දැඩි ග්‍රහණය තුළ තියෙනවා. නමුත් යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය තුළ ඉන්නවා නම් එයා තුළ තියෙන නිදහස් ස්වභාවය. එයා තුළ කායික වශයෙන් උත් යම් කිසි නිදහසක් තියෙනවා. කිසිම දෙයකට බැඳිච්ච නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට අරමුණු වල මුලා නොවෙච්ච සම්පූර්ණ සතිමත් ස්වභාවයක් තියෙනවා. ඒක මෙවන් තත්ත්වයක් තමයි එතකොට මේ ආරශාවකයන්ගේ සම්මාදිට්ඨි මාත්‍ත්වය පෙන්වලා දෙන්නේ. හැබැයි එයාට එයා එයා දකින්න සත්‍යෙකුත් තියෙනවා. ඒක තමයි ඊළඟට ඉදිරිපත් කරන්නේ. දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරෝධමානං නිරුද්ධති දැන් මේ මට්ටමින් තොරව මොකක් හරි දෙයක් හටගන්නවා නම් ඔන්නේ ඒතන හටගන්නේ දුකක්මයි දැන් අපි හිතමු එයා මෙන්න මේ නිදහසක් මාක් හරි මුක්ති විඳිනවා ඒ නිදහසේ ඉන්න අතරේදී ඔන්න එයාගේ හිත වර්ණ පුරුද්දට ආශ්‍රව ධර්මයන් නිසා අනුසය ධර්මයන් නිසා ගිහිල්ලා මොකක් හරි අරමුණක පැටලෙනවා ඔන්න එයාට තේරෙනවා දැන් අර තිබිච්ච නිදහස නැහැ තිබිච්ච විමුක්ත ස්වභාවය දැන් මේ හිතේ නැහැ ඒ වෙනකොට ඔන්න නැවතත් මේ අරමුණක් ග්‍රහණය කරගත්තා. නැවතත් ඒ අරමුණක වර්ණ ගැන්වීමක් සිද්ධ වුණා තමන්ගේ හිතේ. හැබැයි දැන් අර පිළිත් නිදහසට සාපේක්ෂව දැන් තියෙන දුකක්. දැන් තියෙන ආතතියක්. දැන් තියෙන පරිලාහයක්. දැන් තියෙන්නේ නිදහස් නැති බවක්. නිකන් වහල් වෙච්ච ස්වභාවයක්. අන්න දැන් තියෙන දුකක්. දුක්ඛමේව නිරුද්ධමාන මේ දුක්ඛමේව දුක්ඛමේව උපජ්ජමාන උපන්නේ. දැන් ඔන්න දුකක් හටගත්තා. දැන් හිතේ එක්තරාන්දමක නිවීමක හිතේ එක්තරාන්දමක සැනසීමක හිතේ එක්තරාන්දමක නිදහසක ඔන්න දැන් යම් හේතුවක් නිසා ඔන්න දුකක් හටගන්නවා. ඒ වගේමයි මේක දැන් නිරුද්ධ වෙනවා නම් ඔන්න දැන් දුකක් තමයි නිරුද්ධ වෙන්නේ. මොකද හටගත්තේ දුකක් නිරුද්ධ වෙන්නේ දුකක්. උපදින්නේ දුක් ගොඩක් නූපදී නැතිවන්නේ දුක් ගොඩක් නැති එතකොට මේ විදිහට මේ ආස්තිත්වයක් නැස්ති නාස්තිත්වයක් දෙක කියන අන්ත දෙකක් බැහැර කළා මේ විදිහට අරමුණු වල එල්බ ගන්නෙත් නැතුව නම් වෙන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව එතකොට මේ තනත්තා මේ ආර ශ්‍රාවකයා. එතකොට මේ අනිශ්චිත ස්වභාවයක තමන් ජීවත් වෙනවා නම්. එතකොට අන්න ඒ මට්ටම එතකොට අපි කරගන්න පුළුවන් උපරිම එකකින් බලනවාම එක සාමාන්‍ය මට්ටමනේ සෑහෙන ශ්‍රේෂ්ඨ මට්ටමකින් එයා හොඳ සම්මාදිට්ඨියක ඉන්නවා කියන්නේ. එතකොට මේකේ අර කච්චාණගත සූත්‍රයේ පෙන්වන අනිත් වැදගත් කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ එතකොට මේ ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් දෙකම දුරු කරලා බුදුරජාණන් වහන්සේ ඔන්න මධ්‍යම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව වෙන එකක්වත් නෙවෙයි මේ පටිසමුපාදය. දැන් අපි සාමාන්‍යයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මූලිකත්වය දීලා තියෙනවා අර අපකේමතාන යෝගය කියන එකටත් ඊළඟට කාමසිකල් විකාන යෝගය කියන එකත් මතු කරලා දීලා මේ මේ පැත්තෙන් නෙමෙයි යන්න තියෙන්නේ කියලා මේ උභව අන්තය අනුපගම්ම කියලා. කියන්නේ මේ අත්තිනමතාන යෝගය කියන අන්තයක් අතහරින්න ඕනේ. කාමසිකල්ලගාන යෝගය කියන අන්තයක් අතහරින්න ඕනේ. මේ අන්ත දෙක අතහැරලා බුදුරජාණන් වහන්සේ පද්දෙන් ප්‍රතිපාද පදවාල් දෙකක් වෙනවා. ඒක තියෙන ආරෂ්ඨාංග මාර්ගය මුල් කරගත්ත චතුරාර්ය සත්‍ය දේශනාව. දැන් මෙතෙන්දී ඊට වඩා පොඩ්ඩක් වෙනස් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ එකම දහම තමයි මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මේ කච්චානකොත්ත සූත්‍රයේදී සියල්ල ඇත කියන අන්තය, ඒ අස්ති ආස්තිත්වය කියන ඒකාන්තයත් ඊළඟට සියල්ල නැත කියන ඒ නාස්තිත්වය කියන අන්තයත් ඒ අන්ත දෙක අතහැරලා ඔන්න මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා මෙතන තියෙන හේතුඵල ධර්ම. මෙතන සත්පුද්ගල සංඥාවක් ප්‍රතිරූප මේ දෙයක් නෙමෙයි ආත්ම ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ පරිසම්පන්න ස්වභාවයක්. විදක්පච්චේතාවයක් මෙතන තියෙනවා. ඒනවා ඔන්න තමන් වහන්සේ ඒ ගත්ත නැත්නම් තමන් වහන්සේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ඒ නිවරදී සම්‍යක් ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ ආර්ය මාර්ගය, එහෙම නැත්නම් මේ ආරෂ්ඨාංග මාර්ගය දැන් ඔන්න ඉදිරිපත් කරන්නේ පටිසමුපාදයේ වශයෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් උතර මේ පටිසමුපාද දේශනාව ඉදිරිපත් කරනවා. එතකොට මේක එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඔන්න පටිසමුපාදයක් ඔන්න මධ්‍යම ප්‍රතිපදාව. හිතන පරිසම්පාදයේ නිරෝධ පක්ෂය තමයි විසාකන්න වෙන්නේ. සමුදය පක්ෂය ගත්තොත් ඒක දැන් අතම් සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා ඒක තමයි දුක්ඛ සමුදය වශයෙන් පෙන්නන. දැන් සාමාන්‍යයෙන් අපි තුමු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක්ඛ සමුදය වශයෙන් පෙන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක. හැබැයි සතන් සූත්‍ර තියෙනවා තිත්ථායතන සූත්‍ර වල එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ මේ පරිසම්පාදයේ සමුදය පක්ෂය. ඊළඟට දුක්ඛ නිරෝධය කියලා පෙන්වන්නේ මේ පරිසම්පාදයේ නිරෝධ පක්ෂය. එතකොට මෙතනදී අපිට සෑහෙන තේරුම් ගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක බුදුරජාණන් වහන්සේ ඇතන් වෙලාවක මේ පරිසම්පාදය පටිච්චසමුප්පාදය මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. ඒ බඳු තැනක් තමයි එතකොට මේ අච්චානගත සූත්‍රයේදී මතක කරලා පෙන්නන්නේ අර ආස්තිත්වයක් නාස්තිත්වයක් කියන අන්ත දෙක අතරලා දාලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද කියන ධර්මතාවය හරහා ඔන්න මධ්‍යම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. හොඳයි අපි ඉස්සරහට යමු. මේකත් පේනවා අපිට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනයක්. අනු ඉදිරිපත් කරන දර්ශනය අනුව ලෝකයේ තිබෙන ද්වය මිශ්‍රිත බව පිළිබඳ ගැටුම සමහන් කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල සැඟවිලා තිබෙන බව. ඒකම තමයි අර ආරශ්‍රාවකයා පිළිබඳව මූලිකව මෙලෙස හිතින් දක්වන්නේ සමුදේව නිරෝධෝ කියලා. ඒ කියන්නේ ලෝකයේ හට ගැනීමත් ලෝකයේ නිරුද්ධ වීමත් ඒ ආරශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා. දැනගන්නවා. ඒක නිසා තමයි අර සූත්‍ර පාඨයේ කියවෙන්නේ අපරපත්‍යා ඥානමේවස්ස එත්ත හෝතිය. ඒ කියන්නේ පරපත්‍ය නොවූ වෙන කෙනෙක් කියනවට විශ්වාස කරනවා නෙවෙයි. ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම තේරුම් ගන්නවා. දුක්ඛමේව uppajjamana uppajjati ආදී වශයෙන් පරපත්‍ය රහිතව. වෙන කෙනෙක් කියනවට නෙවෙයි ස්වකීය ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් ආර්ය ශ්‍රාවකයා දකිනවා. ඒ කියන්නේ තමාගේ ඒ දකින්නේ ඒ දකින්නේ තමාගේම සලායතනය තුල. තමාගේ සලායතනයේ ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි මේ සමුදේ නිරෝධ ධර්මතාව ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ අදහස පෙන්눔 කරන ඊතරා වැදගත් ගාථා ධර්මයක් තියෙනවා සංයුත් සංයම. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුම්භති සන්තවා. ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. චසු ලෝකෝ සමුප්පන්නෝ. ලෝකයේ හය හිම උපන්නේ. චසු කුම්භති සන්තවා. ලෝකය හය හිම ඇසුරු කරන්නේ. සංඛය කරන්නේ. ඇසුරු කිරීම ආශ්‍රය පවත්වන්නේ කියන එකයි. සම්මේව උපාදාය හයම දැඩි වන්වාගෙන චසු ලෝකෝ විහඤ්ඤති ලෝකයා මේ හය හිම එහෙසටපත් වේ ඒ දිගටම හය ගැනයි කියවෙන්නේ හය හය ගැනයි කියවෙන්නේ අතුවාචාරින් මහසෙලා මේව තෝරන්න උත්සාහ කරනවා හැබැයි අර සූත්‍රයේ තවසරයක් නිතුව වගේ හස්කනාස ආදී වශයෙන් දක්වන අජ්ජත්තික ආයතන හය මුල් පදයෙන් කියවෙනවා ඒ කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ හස්කනාස ආදී හයෙහි ලෝකය හට ගන්නවා චසු කුබ්බති සන්තහෝ කියන දෙවෙනි පදයෙන් රූප ශබ්ද ගන්ධ ආදී බාහිර ආයතන හය දක්වනවා කියලා ඒ විදිහට තෝරනවා. ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අජ්ජත්තික ආයතන හය ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන හය. ඒ කියන හැටියට ආධ්‍යාත්මික ආයතන හයෙහි ලෝකේ හට ගන්නවා. බාහිර ආයතන හය එක්ක සම්තවය වෙනවා. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හය අල්ලාගෙන බාහිර ආයතන හය පිළිබඳ විහිසටපත් වෙනවා. නමුත් ඒ බඳු විවරණයකට අවසර නැහැ. මක් නිසාද? හයත් සමග සම්තවය කරනවා නම් සහි කියලා යෙදෙන්න ඕනේ. ව්‍යාකරණ වශයෙන් හයක් සමගන මුල් හය වෙනම ගොඩක් දෙවෙනි පදයෙන් කියවෙන්නේ වෙනම ගොඩක් නමුත් ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ සසු කියනමයි පද තුනේම තියෙන්නේ එකම අදහසමයි ස්පර්ශ ආයතන 6 අධ්‍යාත්මික බාහිර කියන දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පටිච්චසමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි තනිව ඇස්කන්නා සාධිය ලෝකේ ඇති වෙන්නේ නැහැ ධර්මයේ ගැඹුරම අදහස එතනමයි මේකම දක්වනවා සංයුත් සංගයේ සලායතන වර්ගයේ සමුදේ සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උපදේ චක්කු විඥාන විඥාන හින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන ආදී වශයෙන් එතන ඉඳලා පටිච්චසමුප්පාද ධර්මයට බහින ආරම්භ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපදේති චක්කු විඥාන එසත් රූපයනු පටිච්ච ඒ දෙකක් මුල් කරගෙන ඒ දෙකක් හේතු කරගෙනයි අස පිළිබඳ විඥානය ඇති වෙන්නේ ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ඒ ආදී වශයෙන් දක්වනවා. හට ගැනීමට නම් දෙකක් තිබිය යුතුයි. අන්න ඒක නිසා අපිට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව මෙතන පද හතරම කියවිලා තියෙන්නේ අජ්ජත්තික බාහිර දෙකම සහිතව ස්පර්ශ ආයතන හැටියට. ඒ කියන්නේ ඒව වෙන් කරලා දක්වන්න බෑ. මුල් පදේ එක හයක් ඊළඟට ඊළඟ පදේ වෙන හයක් කියලා. ඒ විදිහට දක්වන්න බැරි බව අපිට කියන්න සිද්ධ වෙනවා. ඒතර වෙන කාරණයක් අතර මතක කරලා පෙන්නනවා ස්වාමීන් වහන්සේ. දැන් අර තවත් පිටත මට තවත් කියන්න අමතක වුණා දැන් කිරිමානන්ද සූත්‍රයේදී එහෙම අර සම්බලෝකේ අනිරත සංඥා කියලා එතෙන්දිත් ජීවලෝකේ උපයෝපාදානා චේස්ස අධිඨාන අභිනවේ සාංශය මේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ කියලා එහෙම මේ එතනත් පෙන්නනවා සම්බලෝකේ අනිරත සංඥාවක් කියලා මේ තවත් මට්ටමක්. ඒකත් ඉතින් මෙතන අර මේ මොකද්ද මේ අචානගත සූත්‍රයේදී ඒ විස්තර කරන විදිහටමයි. එතනත් එතකොට භාවනාවක් වඩන කෙනෙක් එතකොට අපි හිතමු කෙනෙක් පුළුවන් තරම් මේ අනිසිත ස්වභාවයක් යම්සි කෙනෙක් ස්පර්ශ කරලා තියෙනවා නම් එතකොට එයා පුළුවන් තරම් මේ ලෝකේ ඇත්තාකේ සංස්කාර ධර්මයන් කිසිම දෙයක් ගැන එයාගේ අපිය අභිරතියක් නැහැ. ඒවා ගැන ලොකු දැඩිව අල්බ ගැනීමක්, අල්ලා ගැනීමක්, ඇලුම් කිරීමක්, ලංවීමක් නැහැ. අන්නේ වෙනුවට එතනදී මතක් කරන්නේ සබ්බ ලෝකේ අනබිරතයි. සියලු ලෝකයේ ඇත්තා සියලු දේවල් පිළිබඳව තියෙන අනබිරතිය. ඒවා ලොකුවට ගන්නෙ නෑ. ඒවා කෙරෙහි විරාග ස්වභාවයක් තමයි එතෙන් මත කරන්නේ. එතකොට මේ ලෝකේ උපය උපාදානා චේතෝ අදිත්‍ථාන අභිනවේසානුසය. මේ පජහන්තු. ඒවා ඒවා බැහැර කරනවා. විරමති. ඒවා ගැන ලොකු ඇලුමක් ආදරයක් ප්‍රේමයක් මොකක්වත් නැහැ. විරමති. උපාදියක්. ඒකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඒකට අන්න එතෙන්දිත් මතකලා දීලා තියෙන්නේ අර සම්බ ලෝකයේ අනිර සංඥාවෙදිත් සාකල දීලා තියෙන්නේ මෙන්න මේ වගේ මට්ටමක්. මොකද මේ මේ සබ්බලෝකයේ අනබිරත සංඥාව කියන එකත් කරම ගිරිමානන්ද සූත්‍රයේදී විතරක් නෙමෙයි තවත් ඔය අංගුත්තර නිකායන සූත්‍ර රාශියකමත් මේ ඒ සංඥාව ඒ වගේම තවත් සංඥා කීපයක් එහෙම තියෙනවා නම් මේ කෙලින්ම රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න උදව් වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට අපිට තේරෙනවා මේ අපේ හිත හැදිරෙන ආකාරය, හිත සාමාන්‍ය පොහුදුන් මනසක් කොහොමද හැදිරෙන්නේ කියන ආකාරය බුදුරජාණන් වහන්සේ දැකලා දැන් එතකොට මේ විදිහට ප්‍රකාශ කරනවා. හැබැයි ඊට වඩා ගැඹුරක් එතකොට මේ ආර්ය ශ්‍රාවකයා අත්දකිනවා. ආර්ය ශ්‍රාවකයාගේ සම්මත දෘෂ්ටිය එතකොට ඊට වඩා ගැඹුරක අනිශ්චිත ස්වභාවයක තියෙන කප්පේ තමයි කොට ලිපින් පැහැදිලි කරන්නේ. එතකොට ඒ වගේම මේ මේ ආර්ය භාවයට පත් වෙච්ච එතකොට මේ ආර්ය ශ්‍රාවකයාගේ තියෙන මේ සම්මත දෘෂ්ටිය එයාට පරප්‍රත්‍ය රහිතව. ඒ කියන්නේ කෙනෙක් කියනවාට අන්දානුකරණයෙන් අරගෙන නැත්නම් අන්ධ භක්තියකින් අරගෙන මේ කරන දෙයක් නෙමෙයි. එයාට දැන් පරප්‍රත්‍ය රහිතවම තේරෙනවා. Tamangeම සොකීය ඥානයකින්ම දැන් එයාට වැටහෙනවා. මේ හට ගන්නවා නම් ඒ හට හටගන්නේ දුකක් විතරයි. නිරුද්ධ වෙනවා නම් එතකොට ඒ දුක තමයි නිරුද්ධ වෙලා යන්න තියෙන්නේ. කියලා අන්න එයාට Tamangeම සොකීය ඥානයකින් එයාට ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධ වෙලා තියෙනවා. ඊළඟට මතු කළ දෙනවා අර සංයුක්ත නිකායේ එන මේ ලෝක සූත්‍රය කියලා හඳුන්වන සූත්‍රයකින් ගත ගාතාවක් චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති ස්වාමීන් වහන්සේ මතක් කළා දෙනවා මෙතන මේ ච කියන එකෙන් මේ හයක් වශයෙන් සඳහන් කරන්නේ ආධ්‍යාත්මික ආයතන 6 පමණක්වත් බාහිර ආයතන 6 පමණක්වත් නෙමෙයි මෙතන මේ අදහස් කරන්නේ ස්පර්ශ ආයතන 6යි ස්පර්ශ ආයතන 6 කියන එක ධමයේ සාමාන්‍යයෙන් සඳහන් වෙද්දී ස්පර්ශ ආයතන කියලා කියනකොටම අපිට තේරුම් ගන්න තියෙන්නේ එතන හැමතිස්සෙම මේ දෙකම මුල් කරගෙන යන්නේ. ඇසත් රූපයත් කියන එක එක ස්පර්ශ ආයතනයක් වශයෙන් හඳුන්වනවා. ඊළඟට කනත් ශබ්දයක් කියන එක තව ස්පර්ශ ආයතනයක්. ඊළඟට නාසයත් ගඳක් කියන එක තව ස්පර්ශ ආයතනයක්. ඊළඟට දිවත් රසත් කියන එක තවත් ස්පර්ශ ආයතනයක්. කයත් පොට්ටබ්බයක් කියන තවත් ස්පර්ශ ආයතනයක්. මනසත් ධර්මයෙන් කියන එක තවත් ස්පර්ශ ආයතනයක්. මේ විදිහට ස්පර්ශ ආයතන හයකින් මේ ධර්ම විග්‍රහ වෙනවා. ඒකට මේ මේ ඉදිරිපත් කරලා තියෙන ගාතාවත් ඒකට කටුකුරු සානාසෙ මතක් කරලා දෙනවා. මේ ස්පර්ශ ආයතන හය මුල් කරගෙන තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. චසු ලෝකෝ සමුප්පන්නෝ. ඒකට මේ ලෝකය හට අරගෙන තියෙන්නේ මේ ස්පර්ශ ආයතන මත. චසු කුබ්බති සම්භව. ඒකට මේ ස්පර්ශ ආයතන ඇසුරෙන්ම තමයි මේ ලෝකේ අපි ඇසුරක් පවත්න්නේ. මේ ලෝකේ සන්තවයක් නැත්තම් ලෝකයේත් එක්ක එකක ජීවත් වීමක්, ලං වෙලා සිටීමක් සිද්ධ වෙන්නේ මෙතකොට මේ ස්පර්ශ ආයතන මුල් කරගෙනමයි. ඡන්දමය උපාදාය. එතකොට මේ මේ ස්පර්ශ ආයතනම උපාදාන කරගෙනයි චසු ලෝකේ විහන්නේ. ඒත් ඒවම මුල් කරගෙන බොහොම වෙහෙසකටපත් වෙනවා. ඒ කාරණාව එතකොට මේ ගාථාවේදී එනවා. එතකොට මේ කාරණාව කියන්නේ මේ ලෝක ලෝක කියන කාරණාව නැත්නම් ලෝකය කියන්නේ මොකද්ද කියන කාරණාව විවිධ තැන්වලදී ප්‍රශ්න කරලා තිනවා බුදුරජාණන් වහන්සේගෙන් මොකද්ද මේ ලෝකය කියන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙතන හැමතිස්සෙම මේ ආයතන මුල් කරගෙන තමයි ලෝකය කියන්නේ හඳුන්වන්නේ. මොකද ඇහැ මුල් කරගෙන අපිට ඔන්න ඇහැට ආවේනික ලෝකයක් හැදෙනවා. ඇහැට අනුරූප ලෝකයක් හැදෙනවා. රූප ලෝකයක් හැදෙනවා. කන මුල් කරගෙන ශබ්ද ලෝකයක් හැදෙනවා. නහය මුල් කරගෙන ගන්ධ ගන්ධ සුවඳ දකින ලෝකයක් හැදෙනවා. දේව මුල් කරගෙන රස ලෝකයක් හැදෙනවා. ඊළඟට කය මුල් කරගෙන ස්පර්ශ ලෝකයක් හැදෙනවා. ඔය පහම නැතත් වන්ද මනස මුල් කරගෙන අපි විවිධාකාර ලෝක තනවා. මේක තමයි අපි ජීවත් වෙන ලෝකෙ. ඉතින් අපි එකිනෙකාට එක එක ලෝක තියෙනවා. එක්කෙනෙක් කරන රස විඳිනකොට එයා රස ලෝකේ ජීවත් වෙනවා. එක්කෙනෙක් මොනවා හරි රූපයක් දකිනකොට එයා රූප ලෝකේ ජීවත් වෙනවා. තාත්තෙක් කෙනෙක් අපි හිතමු මේ සද්දයක් අහනකොට සින්දුවක් අහනකොට නැත්නම් කවියක් අහනකොට එයා සද්ද ලෝකේ ජීවත් වෙනවා. තවත් එක්කෙනෙක් මොකක් හරි කැමති කෙනෙක් එක්ක ඔන්න ස්පර්ශයක් ලබනකොට ඔන්න මේ ස්පර්ශ ලෝකේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඔක්කොම අතින් ඇත්තට පුළුවන් තරම් විශාල තැනකට ගිහිල්ලා ඇහැකම නාසය පිනවන්නේ නැතුව අපි හිතින් මොනවා හරි අල්ලගෙන හිතින් විවිධාකාර ලෝකයකට ගිහිල්ලා ඔන්න අපි මනසින් හදාගත්ත ලෝකයක මනස්කල්පිත ලෝකයක ජීවත් වෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් කරන දේ. ඉතින් මේ මේ ලෝ මේක තමයි අපි අපි ලෝකය කියලා අත්දකින්නේ. අපි ලෝකය කියලා අත දක්වන්නේ මෙන්න මේකයි. ඒතකොට බුදුදහම් වහන්සේ ඒතකොට මේ ගොඩක් වෙලාවට මේ ලෝකය ලෝකය කියලා කියන පදය මතක් කරලා දෙනවා. ඒතකොට මේ ආයතන ඇසුරු කරගෙන. මේ ආයතන වලට අනුරූප නැත්නම් ආයතන මුල් කරගෙන තමයි අපි අපේ ලෝක හදාගන්නේ. හැබැයි ඉතින් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා මේ ආයතන වලින් ලැබෙන ප්‍රතුරු. නැත්නම් මේ ආයතන වලින් අපිට ලබලා දෙන ඒ සංඥාවන් නිවැරදිද? ඒක ප්‍රත්‍යක්ෂයක්ද? ඒක ඒක ඇත්තයි කියලා හලකන්න පුළුවන්ද? කියන වගේ දේවල් ඉතින් අත්‍ය වශයෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ආයතන කියන්නේ සම්පූර්ණ පරාසයක් දකින්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ ඇහැ කියන ආයතනය ගත්තාම මේ ඇහැට පේන්නේ මේ දෘෂ්ටි පරාසයෙන් ඊටාම සුළු දෘෂ්ටි පරාසයක් පමණයි. දැන් ඔය විද්‍යානුකූලව ආයතනනේ නැනෝමීටර්ස් 400යි රැනෝමීටර් 800යි කියන දෘෂ්ටි පරාසයේ තියෙන මේ තරංගායමයක් විතරයි මේ ඇහැට අහුවේ. ඉතින් එහා හැට එතනින් අදහස් වෙන්නේ නැහැ. ඉතින් එහා තියෙන මොකක්වත් නැහැ කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි අය මේ මොකද්ද සෙල්ෆෝන් එකේ මොකද්ද ජංගම දුරකථනයකට ඇමතුමක් එනවා. දැන් ඇමතුම එන්නේ මාක් හරි මේ තරංගයක් කරා. මොකද ඒ තරංගය අපිට පේන්නේ නැහැ. ඒකෙන් ඉතින් නමුත් ඒ තරංගේ තියෙනවා. ඒ කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති අප්‍රමාණ දේවල් මේ ලෝකේ තියෙනවා. ඉතින් දෙවියෝ ලෝකේ ඉන්නවා නැත්නම් අපිට ඇහැට ගෝචර නොවන විශේෂ නොවන යම් යම් භූත කොටස් ඉන්නවා. ඉතින් මේකක්වත් අපිට ඇහැට පේන්නේ නැහැ. නමුත් අපි ඇහෙන් පේන මේ ඒ තුන්චි පරාසය අල්ලගෙන අපි ඇහෙන් ලෝකයක් හදාගන්නවා. ඉතින් ඔය වගේමයි කන, ඔය වගේමයි දිව, ඔය වගේමයි නාසය, ඔය වගේමයි ශරීරය. ඉතින් අපිට මේ ලැබිලා තියෙන මේ පුංචි පරාසයක වැඩ කරන මේ ආයතන හරහා අපි අපිට ආවේනිකනක අපිට උරුම වෙච්ච අපිට ආවේනික වෙච්ච බොහොම මොකක්ද ඒකට කියන්නේ බොහොම පටු ලෝකයක් තමයි අපි හදාගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලා අන්නේ පටු ලෝකේ ඉක්මවලා ගිහිල්ලා පටු ලෝකය අභිභවා ගිහිල්ලා පටු ලෝකයෙන් ඈතට ගිහිල්ලා මෙන්න මේ සත්‍යය දේශනා ඊට වඩා ගැඹුරක් දේශනා කරනවා. අපි මේ ඒ අපි කිර වෙලා ඉන්නේ පටලෝකයෙන් නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා තියෙනවා. ඒකයි එක අතකින් බලවහම දැන් මේ කටුකුරුන් සාන්නාංශය මත කරලා දෙන මේ ගාථාවේ තියෙන වැදගත්කම. ඒකට මේ සාමාන්‍ය මනසක් ඒකට චතුලෝකෝ සමුප්පන්න. ඒකට ඒකේ ඒකේ ලෝකය හටගන්නේ මේ ස්පර්ශ ආයතන හරහා. ඒ ඒ ස්පර්ශ ආයතනම තමයි එයා අසුරු කරන්නේ. එයා ඒවාම තමයි එයා අභිරමණය කරන්නේ. ඒවම තමයි ආ උපාදාන කරන්නේ. ඒ වගේමයි එල්බ ගන්න, ඒවා තමයි ලං වෙලා ඉන්නේ, ඒවායමයි එල්බගෙන ඉන්නේ. ඒකෙන්මයි ආ මෙහෙතරපත් වෙන්නේ. චසු ලෝක විහන්නේ. මේ ආම හදාගත්ත ලෝකෙන් යාම මෙහෙතරපත් වෙනවා. එතකොට හරි එතකොට තවත් විතර සාමනසෙත් මේ සූත්‍රයක් මතකව දුන්නා ආ සමුදය කියලා සූත්‍රයක්. ඒකත් එන්නේ සලායතන වර්ගයේ සංයුක්තංගයේ. ඒකේ මතක් කරලා දෙනවා මේකේ කාරණයක් මතක් කරලා දෙනවා. ඒකේ විස්තර කරනවා චක්කුංච පටිච්ච රූපේජ උප්පදිත චක්කු විඥානං තිංගං සංගති පස්සු. පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ. ඔය විදිහට තමයි පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ. ඒකත් තාම වැදගත් කණක් කියලා කියන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් ඔය අපි මේ මදුපින්ඩික සූත්‍රය වගේ දේවල් විස්තර කරද්දී ඔය මුල කෑල්ල අපිට ටිකක් පුරුයි. චක්කුංජ පටිච්ච රූපේ උප්පදින චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. කියන එක ටිකක් අපිට ටිකක් කටට හොරුවක් තියෙනවා. ඕකම දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පටිච්චසමුප්පාදයට ගලපලා විස්තර කරනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඔන්න ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් හටගන්නවා. වේදනා පච්චා තණ්හා. වේදනාව නිසා ඔන්න තණ්හාවක් හටගන්නවා. තණ්හා පච්චා උපාදාන. උපාදාන පච්චා භවෝ කියලා. ඔන්න පටිච්චසමුප්පාදයේ මේ සමුදේ පක්ෂය විස්තර කරනවා. හැබැයි මේ සමුදේ පක්ෂය හටගන්න නම් සමුදේ පක්ෂයට එළඹුමක් ලබා ගන්න නම් අර චක්කුංච පටිච්ච රූපේදී උපදින චක්කු විඥානං කියන දේ සිද්ධ වෙනවා. දැන් අසත් රූපයක් නිසා ඔන්න චක්කු විඥානයක් හටගන්නවා. මේ තුනම එක ගැනීම නිසා ඔන්න ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශය මුල් කරගෙන ඔන්න වේදනාවක් හටගන්නවා. වේදනාව මුල් කරගෙන ඔන්න සංහාවක් හටගන්නවා. කියන අර ක්‍රමානුකූලව මේ සිද්ධිය ඒක අතින් හරි විද්‍යාත්මක විද්‍යානුකූලව වගේ කියන්න පුළුවන්. ඊටාම ගැඹුරකින් හරියට නිකන් යෝනිසෝ මනසිකාරයෙන් දැන් අපිට එකපාරට අහුවෙන්නේ නැහැ මේ තරම් සියුම් මට්ටමක්. අපිට සමානලාට අහුවෙන්නේ මේ අරමුණක් තුර එළබගත්ත මට්ටමක අපි නැත අරමුණක මුලා වෙලා ඉන්නකොට තමයි මතක් වෙන්නේ මේ මම මෙහෙම මේක ඉතිර වෙලා ඉන්නේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ යොනසෝ මනසිකාරයෙන් මුලට මුලට මුලට ගිහිල්ලා ඒකේ තියෙන මුල් පුරුක් වලට ගිහිල්ලා මූලාරම්භයට ගිහිල්ලා මතක කරලා දෙන්න පෙන්නනවා මේ ඇහැ රූපයත් මුල් කරගෙන චක්කු විඤ්ඤාණයක් කියලා හදගන්න. ඒ චක්කු විඥානයත් ඇහත් රූපයත් කියන තුනම එක්ක ගිහින්න එක්ක අරගෙන ඔන්න ස්පර්ශයක් කියන එකක් හටගත්තා. චක්කු සම්පස්සයක් කියලා හටගත්තා. ඊට ඒක මුල් කරගෙන ඔන්න වේදනාවක් හටගත්තා. පස්සපච්චය වේදනාවක් කියලා. ඒක අපි හිතමු ඒකට අපේ කැමැත්තක් තියෙනවා නම් ඔන්න වේදනාපච්චය තණ්හා. අන්න තණ්හාවක් හටගත්තා. ඒ තණ්හාව ටික වර්ධනය වන්න එක උපාදාන කරනවා. දැන් ටික ටික ටික ටික වර්ධනය වෙන ස්වභාවයක්. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. ඔන්න ඊළඟට තව ලෝකයක උපදින ස්වභාවයක්. නැත්නම් රූප ලෝකයක නම් උපදිනවා. දැන් මේ කතා කරන්නේ මේ ඊළඟ භවයකට ගිහිලා නෙමෙයි. මේ ඇහෙන් ගත්ත රූපයම ඒකට පිළිච්ච ඇල්ම නිසා ඔන්න තණ්හාවක් හට අරගෙන ඒ තණ්හාව ටිකක් වර්ධනය වෙලා උපාදාන වෙලා උපාදාන උපාදානය හරහා ඔන්න තව ගහට ගිහිල්ලා ඔන්න එයාට හදෙලා රූප ලෝකයක්. එන රූප ලෝකකමත අතරමං වෙලා. එයා ඔන්න රූප ලෝකක ජීවත් වෙනවා. රූපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ඔන්න යා ඒ රූප ලෝකෙ දැන් ඉපදලා ඉන්නවා. ඉතින් ඒක ඉතින් හැමදාම ඉන්න බෑ. හැබැයි ඒව ගමන් හරි. නැත්නම් එතනින් තිබිච්ච ඒ වස්තුව වෙන තැනකට ගිහාම හරි. මේ තිබෙන තැනින් අයින් වුණාම හරි අන්න රූප ලෝකෙ කඩාගෙන වැටෙනවා. ඔන්න අයියෝ කියලා ඉතින් ඔන්න මෙයාගේ දුකටපත් වෙනවා. අර තිබිච්ච සතුට, තිබිච්ච සොම්නස, තිබිච්ච ඒ හරි වින්දනය ඔන්න නැතිලා යනවා. ඔන්න ආයි අර පරිසම්පාදයේ අර පෙන්නන ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසා කියලා අර පෙන්නන ඒ දුක් රස ඔන්න උරුම වෙනවා. ඒතකොට මේ පටිච්චසමුපාදයම ඒතකොට මේ සමුදය කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අසත් රූපයක් මුල් කරගෙන පටන් අරගෙන විස්තර කළ දෙනවා. එතකොට ගැඹුරින් ගැඹුරට යනවා අ තව අපිට ඉස්සරහට යන්නත් පුළුවන් නැත්නම් අපි මේ කතා කරපු දේවල් වලින් අපිට සාකච්ඡාවට බඳින් කරන්න යම් කිසි දෙයක් තියෙනවා නම් මොකද දැන් අපි විනාඩි 45ක් විතර දැන් පොතේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් අන්තිමට කතා කරමු කාරණේ තමයි මේ සලායතන මුල් කරගෙන නැත්නම් ස්පර්ශ ආයතන මුල් කරගෙන මේ මතු කරපු කාරණය. මේ කාරණාවන් සම්බන්ධයෙන් හරියි. එහෙම නැත්නම් අපි මෙතෙක් මේ හතරවෙනි සූත්‍රය මේ හතරවෙනි දේශනාව මුල් කරගෙන ලොකු ශාවින් වහන්සේත් මමත් කරපු මේ සාකච්ඡාව හරියි. නිසා මතුවෙච්ච යම් කිසි ගැටලු සාහසයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මේ මම ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපිට තාටියක් ඉස්සරහට යන්න පුළුවන්. මම හිතනවා දිගට දිගට ඔහේ ඉස්සරහට යනවට වඩා පොඩ්ඩක් සාකච්ඡාවට යන්නේ හොඳයි කියලා. ඔව්. ඇත්තම මේ කිව්වා මම ඊට කලින්. ඔව්. දුක දුක මේ උපජ්ජමාන මොකක්ද? ඒක උඩින් අර කරුණු හතරක් මතුවෙනවා. මේ ඒක ඒක පැත්තක් ගැන විතරයි තන විස්තර කරලා දුකට යොමු වෙනවා හැම කිය. ප්‍රතික්ෂේප කරන ඊට පස්සේ අනිත් පැත්ත විස්තර තදින් අල්ලා ගන්නවා එතකොට හැමදේම අනිත් පැත්තක් තියෙනවා ඔය පැත්තෙන් ගොත් සුද්ධ හැටියට හරි තදින් ප්‍රතික්ෂේප කරනවා එහෙම කියනවා. තදින් ප්‍රතික්ෂේප කරනවා. ඔව් මේ පැත්තම තියෙනවානේ. එතකොට ඒ ඊට පස්සේ අරමුණකට එළඹුණාම ඒකෙන් විස්තර කරලා කියන දිගටම ඒ අරමුණ දුකයි කියලා දුක් පිට විඳයි කියලා. හ්ම් හ්ම්. දැන් අතන අන්තිම කොටසේ තියෙනවා. හ්ම් හ්ම්. එතකොට ඒ දුක් පිට විඳ වෙන්නේ හේතු වෙන්නේ අර අර ඒ ඒ ඒ කාරණාවේ අල්ලගන්න අරමුණේ මේ දෙපැත්ත දකින්න. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැතිකම කියන්නේ. මට දැනෙන්නේ ඒක එතන මේ පැහැදිලි වුණේ කොටසක් වගේ මට හිතුනේ මට මට නිකන් හැඟෙන්නේ දැන් සාමාන්‍ය දුක කියන පැත්තදී භව තණ්හා විභව තණ්හා කියලා පැති දෙකක් සාමාන්‍යයෙන් පෙන්නලා දෙනවා. මෙතෙන්දී මතු කරලා තියෙන ටික භව තණ්හා පැත්ත විතරයි විභව තණ්හා පැත්ත මත වෙලා නැහැ කියන කාරණා. ඊට පස්සේ අරමුණක් ආවහම ඒක දුක්පටි විද්‍යයි කියලා විස්තර කරනවා. දුක්පටි විද්‍ය වෙන්නේ හේතු වෙන්නේ අර සම්මා දිට්ඨිය. දයන්තයෙන් මිනිස්සේ පුද්ගලයා මේ ද්වයාන්තයෙන් පෙළෙන හන්දා තමයි අර වෙන කර්මයක් දුක්කට විජ්ජ වෙන්නේ. දුක්කට විජ්ජ කියන වචනේ නම් මේකේ මේ ගච්ඡානගත සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. කරේ නැහැ මම අර කප්පර්ණමත් කියන කිව්වේ. අර සක්කාය දිට්ඨි කියන කායික වශයෙන් අල්ලගෙන ඉන්න මතය. ඒක සමහරට උපාදානය කරගෙන ඉන්න පුළුවන් නැත්නම් ප්‍රතික්ෂේප කරගන්න පුළුවන් එන්න ඒක අදහසක් මම කියන්නේ එක්කෝ එක්කෝ භව තණ්හාවෙන් එක්කෝ කාම තණ්හාවකින් ඒකට ඇල්ලා මේකට එල්බ ගන්න පුළුවන් ලං වෙන්න පුළුවන් උපාදාන කරන්න පුළුවන් බස ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්න තත්ත්වයට මම ඊළඟ තත්ත්වයකට යන්න ඕනේ කියලා භව තණ්හා පැත්තකින් මේ කියන්නේ ඉන්න දැන් තියෙන වර්තමාන තත්ත්වය ගැන තෘප්තිමත් භාවයක් නැතුව අන්න ඊළඟ වෙනත් තත්ත්වයකටපත් වීමේ භව තණ්හාවකින් මුල් කරගෙන ඒ අලුත් අලුත් තත්ත්වයක් පතමින් ප්‍රාර්ථනා කරමින් ඒකක් ගැන සිහින මවමින් ඒකට ලං වෙලා එකක් උපාදාන කරගෙන දුක් දුකටපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්න තත්ත්වෙම ප්‍රතික්ෂේප කරමින් ආස්මතිව වගේ ඉන්න තත්ත්වෙම ප්‍රතික්ෂේප කරමින් ඉන්න තත්ත්වය හරිම පීඩයි මේකෙන් මම කොහොමද ගැලවෙන්නේ කියන මෙතනම වෙහෙස වෙමින් වෙහෙසටපත් වෙමින් මෙතන මේ ඉන්නත් පුළුවන්. ඔය කොයි කොයි මට්ටමේදී වුණත් අපි අල්ලා ගැනීමක් තියෙනවා. ඒ මට්ටමේ ඉඳලා අපි මොකක් හරි දෙයක් අල්ලගෙන ඒකේ කෙරෙච්ච ස්වභාවයක් තියෙනවා, අභිනිවේෂ ස්වභාවයක් තියෙනවා. ඔය ඔය මේ මොකක්ම හෝ ඒ හැම එක එක පැත්තකින් බලහම මේ තණ්හාවේ මේ පැති තුනේදීම වෙහසක් තියෙනවා. දැන් තණ්හාවේ පැති තුනේදීම යම්කිසි අල්ලා ගැනීමක් තියෙනවා. වෙහස වීමක් තියෙනවා, පෙළීමක් තියෙනවා. ඉතින් බලහම මේ තණ්හාවේ පැති තුනටම එතකොට මේ අර දුක්ඛමය උපද්දමානං උපද්දිත කියන එක, දුක්ඛමය නිරුද්ධමානං නිරුද්ධිත කියන එකකින් අපිට මේ සත්‍යයි කියලා හලකන්න පුළුවන්. කාම තණ්හාව මට්ටමේදී ආවා. ඔන්න දැන් අපිට වෙලා තියෙන කාම තණ්හාව මට්ටමේදී ඒකේ තියෙන ආස්වාදයත් එක්ක එතෙන්දී අපිට මෙතන තියෙන වෙහස තේරෙන්නේ නැහැ. පැත්ත පේන්නේ. අනිත් පැත්ත පේන්නේ නැහැ. මොකද කාම තණ්හාවත් එක්ක අනුකර අරමුණක තියෙන ඒ රසය භුක්ති විඳිනකොට ඒකේ අහු වෙලා ඉන්න හැටි අපිට තේරෙන්නේ නැහැ. ඒකෙන් එන ආශාවෙට අපි යට වෙලා ඉන්නේ. ඒක කියන්නේ උඩින් කිව්ව මෙත් අදස්ස අන්ත අත්‍යන් අන්ත අන්ත දෙකේ ප්‍රශ්නේ. ඔව් කියන්න පුළුවන්. නමුත් අපි හිතමු කෙනෙක් සම්මයන් දෘෂ්ටිය වඩන්න වඩන්න මේ අනිශ්චිත ස්වභාවය කෙනෙක් පුරුදු කරන්න පුරුදු කරන්න එයාගේ හිත ටික ටික ටික ටික සංවේදී වෙලා වෙලා වෙලා වෙලා අපිටම දැන් මේ කතා කරන සම්මයන් දෘෂ්ටිය කියන මට්ටමේදී අචානගත සූත්‍රයේ විස්තර කරන මේ සම්මා දෘෂ්ටිය කියන මට්ටමේදී මෙතනදී කතා කරන්නේ මේ මේ ආර්ය ශ්‍රාවකයාට මේ අරමුණු වල එල්බ ගැනීමම දුකක් කියන එක යාට තේරිලා නේද? නැත්තම් එයාට මේක මේ අපිම එයාට මේක 100%ක් වටහිලා නිරන්තරයෙන්ම මුළු ජීවිත කාලයම අරමුණු වල ඉල්බගෙන ඒක නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් එයාට වැටහීමක් වශයෙන් අදුතරමින් සම්මා දිට්ඨිය වශයෙන් එයාට තේරලා තියෙනවා. මේ ඔව් සම්මා දිට්ඨියක් වශයෙන් නිවැරදි දැක්මක් වශයෙන් එයාට තේරලා තියෙනවා. මේ ඇතන් වෙලාවට පරණ පුරුදු වලට මේ අලමුණු වල එල්බ ගන්න පුළුවන්. ඒත් එතන තියෙන්නේ දුකක්ම. දැන් අරමුණු වලට ලං වීම තුළ තියෙන්නේ දුකක්ම. අරමුණු වල උපාදාන කිරීම තුළ තියෙන්නේ දුකක්මයි. නැත්නම් අරමුණු මොකක්ද අනුසයක පවා තියෙන දුකක්මයි කියලා අර අනුසය උපාදානය කරගෙන ඉන්න ස්වરૂපය. ස්වરૂපය කරනවා. එයා දෘෂ්ටියෙන් අල්ලාගෙන ඉන්නේ. අල්ලාගෙන නැති නැතිකම් නැති විදිහ. ඔව්. නැත්නම් වෙලාවට එයාට මේ සම්මාදිට්ඨිය මත පිළිහිట్లా කටයුතු කරන්න වෙන්නේ නැහැ කියන එක එයාට තේරෙනවා. හැබැයි ඒතෙන්ද දුකක් තමයි තියෙන්නේ. දැන් ඔය එක එකකින් බලනවා මෙහෙම මත කරගන්න පුළුවන්. එයා සම්මාදිට්ඨියේ ඉන්නවා නම් එයාට දුකක් නැහැ. නැහැ. අර දුක්ඛ විද්‍ය වෙන්නේ නැහැ කාරණා. සම්මාදිට්ඨියේ ඉන්න වෙලාවට එයා මොකක්වත් අල්ලගෙන නැහැ නේ. ඒක තමයි එතනදී එයා ඔන්න කොහොම සතුටකින් සතුටකින් කියන්නේ මේ hina වෙවි ඉන්නවා කියන එක නෙමෙයි. කොහොම ශාන්ත ස්වභාවයක නිදහස් ස්වභාවයක සරල ස්වභාවයක ආතතියකින් කරව යාට ඉන්න පුළුවන් මොන සම්මාදිට්ඨිය මත පිළිලා. හැබැයි ඒකේ නැති හැම වෙලාවකම තියෙන දුක. මම අර කල්පනා කරන්නේ සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. එතකොට ඒ තමන්ගේ හිතේ හදාගත්ත දෘෂ්ටි එකේක දේවල්. අර මොකක් හරි දෘෂ්ටියක් එද්දි ඒක ඇඟ ඇතුලේ, ඒ හිත ඇතුලේ, සංකල්ප ඇතුලේ වැඩ කරන්න හේතු වෙන්නේ සක්කාය දිට්ඨිය කතමංගේ අර මතක වල හැදෙන්නේ. එතකොට සක්කාය සක්කාය දිට්ඨියෙන් ගැඹුරෙන් විස්තර කරනවා. ඒක කියන්නේ අපිට රූප මුල් කරගෙන ආත්මීය ස්වභාවය හදාගන්න. මේ මේක මගේ මේ මේක මගේ විකාකාරාර සිද්ධියමත් ගයිම. එතකොට ඒ කර්මණු මුල් කරගෙන තමයි මිත්‍යා දෘෂ්ටි ඒක එක පැත්තකට එල්මන්නේ සම්මා දෘෂ්ටිය බැහැර වෙනවා. ඔව්. ඒ කියන්නේ සක්කායදිට්ඨිය කියන එකේදී ඒකට රූප මුල් කරගෙන රූප උපාදානස්කන්ධය මුල් කරගෙන ඔන්න ඒක ආත්මීය ස්වභාවයෙන් කලකෙන මේ කය මගේ මේ මේක මම මේක මගේ ආත්මය ඔන්න කරගෙන ඔන්න එතනදී අර මේ මෙතන ආත්ම ස්වභාවයෙන් ගන්න. නැත්නම් වේදනාවක් මුල් කරගෙන ඒකම ගන්නවා. සංඥාවක් මුල් කරගෙන ඒකම ගන්නවා. සංස්කාරයක් මුල් කරගෙන ඒකම ගන්නවා. විඥානයක් මුල් කරගෙන ඒකම ගන්නවා. ඒකයි මෙතනදී හරි ඒක එකවතකින් හරි කෙටියෙන් ඍජුවම මෙතන ප්‍රකාශ කරන්නේ දැන් එකක් විතරයි ඉස්සර ඉස්සර මේක මට දැකෙන. මෙතන මේකයි බුදුරජාණන් වහන්සේ මේ ඍජුව ප්‍රකාශ කරන්නේ පංච රූපයෝපාදානං චේතස අදිත්තානං අබිනිවේසානුසයං න උපේති න උපාදීයති නාදිත්තාති අත්තාමේති. මෙතන කැලලක් එනවා. දැන් මේ සක්කාය දිට්ඨි මට්ටමේදී මේ උප මේ පංච උපාදානස්කන්ධයන් ආත්ම වශයෙන් ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අර විෂය ආකාරයෙන් විස්තර කරන්න එකක ගානේ හතරක් පෙන්නනවානේ. මේ රූප උපාදානස්කන්ධ හතර ආකාරයෙන් ආත්ම වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට වේදනා ස්කන්ධය ආත්ම වශයෙන් ගන්න පුළුවන් හතර ආකාරයෙන්. කොහොම කියන විෂයාකාරකින් පෙන්වනවානේ. දැන් මෙතෙන්දී පෙන්වන්නේ එතකොට මේ ආත්මීය වශයෙන් මේ එකක්වත් යන්නේ නැහැ. මේ උපාදානය කිරීමක් අභිනිවේෂයක් මේකට බැස ගැනීමක් ලංවීමක් මේ එකක්වත් මේ මේ ලං කියන්නේ මේ කිසිම දෙයකට යා ලං වෙන්න යන්නේ නැහැ. ඒක උපාදාන කරන්නේ නැහැ, බැස ගන්න යන්නේ නැහැ. ඔන්න මේක මගේ කියලා. මේක මගේ ආත්මය කියලා මේකක්වත් බැස ගන්න යන්නේ නැහැ. ඒක සක්කාය දිට්ඨියෙන් තොරයි කියන කියන්න පුළුවන්. ඔව්. අපේ විජය මහත්තයා මොකද ප්‍රශ්න කරන්නේ? ඔව්. දැන් අපි ස්පර්ශ ආයතන හරහා අපිට ඇත්තටම මේ ලෝකේ හැමදේම අපිට බඳ කරන්න බෑ වගේම මේ අපිට උඩට මේ රෝහිතක සූත්‍රය කියන මේ සමුදයන් යෝග නිරෝධයත් මේක තුනම පාඩු මේ ප්‍රතිපදක කියන තව කොහොම හරි තියෙන ප්‍රතිපදාවක් ඒක අපි මේ ස්පර්ශ ආයතන හරහා ගිහිල්ලා බැරි වුණාට අපිට අර මේ ලෝකේ අවබෝධ කරගැනීමේ මේ වැඩි පිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රශ්නේම ඇත්තටම එක සූත්‍රයක සාකච්ඡා කරනවා මේ මොකද්ද මේ ලෝකාන්ත ගමන සූත්‍රය. මට මතක විදිහට මේ පොඩ්ඩක් හිතන්න. ලෝකාන්ත ගමන සූත්‍රය කියලා එහෙම සූත්‍රයක් එනවා. ඒකෙදී එහෙම අර මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ මේ අ මේ කෙලවරට ගිහිල්ලා මේ ලෝකේ ලෝකේ වටා ගිහිල්ලා මේක කෙලවර කරන්නත් බෑ. මේ ලෝකේ පරතරයට නොගිහින් මේක කෙලවර කරන්නත් බෑ. ඊට අර දෙපැත්ත දෙපැත්තට යන උත්තරය නෙදෙන්නේ. ඊට පස්සේ මේක අහුවට පස්සේ මේ මේ කවුද ආනන්ද හාමුදුරුවෝ තමයි ඒක විස්තර කරන්නේ. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන ලෝකේ? එතකොට කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ ස්පර්ශ ආයතන මුල් කරගෙන තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි අපිට ලෝකය කියලා කිව්වහම ලෝකේ වටේ යනවා කියලා කිව්වහම අපේ හිතේම වෙන්නේ සාමාන්‍යයෙන් ඔන්න රොකට් එකක් අරගෙන නැත්නම් ප්ලේන් එකක් අරගෙන මේ ලෝකේ වටේ යනවා කියලා කියන්නේ. දැන් ඊළඟට ඉතින් ඒකට මේ ලෝකේ වටේ විතරක් ගිහලා නැහැ තවත් ලෝකයක් තියෙනවා කියලා කියන්නේ ඊළඟ ලෝකවලත් යනවා. ඒකම ඉතින් ඔය රෝහිතස්ස සූත්‍රයේදී පෙන්නලා තියෙන්නේ මේවා එයා ගිහිලා තියෙනවා. ඉතින් මේකෙන් ඒකෙන් කෙලවරක් කරන්න බැරි වෙලා තියෙනවානේ. ඒ තමයි මෙතනදී අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි කොහේ ගියත් මේ ආයතන හය තමයි උස්සන් යන්නේ. ඉතින් ඒ ඒ ආයතන හය අපි ප්‍රත්‍යක්ෂ කරගන්න හදනවා නම් ඒ ආයතන වල තියෙන පරාසය අපි තේරුම් ගන්නවා නම් ඒකේ තියෙන ආත්පස තේරුම් ගන්නවා නම් ඔන්න අපි මුළු ලෝකේ වටේ ගියා වගේ තමයි. ඒ කාරණේ තමයි එතකොට මේ ලෝකන්ද ගමන සූත්‍රයේදී මේ පෙන්වන්නේ මේ මේ ආනන්දහඳුරු මත කළා දෙන්නන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ අරියස්ස විනයේ ලෝකෝ කියලා මේ ඉස්සරහට එහෙම විස්තර කරනවා මේ ආර්ය විනයේහි ලෝකයේ වශයෙන් පෙන්වලා දෙන්නේ මේ ස්පර්ශ ආයතන මුල් කරගත්ත මේ ලෝකයක් ලෝකේ වටේ ගියා වගේ තමයි නෙමෙයි අර තම පුද්ගලෙක් ලෝකේ වටේ යන්නේ ලෝක හදාගෙන ඉන්නේ මේ තමන්ගේ ආයතන හරහා ආයතන හරහා ඉතින් ඊට පරිබාහිර ලෝකයක් තියෙනවා නම් ඒක එයා හදාගත්ත එකක් කරෙන්න සක්කාය දික්ටි මේ ප්‍රශ්නයක් කරෙන්න වෙන දෙයක් නෙමෙයි ඔව් ඒ ඒකමයි දැන් ඇත්තටම මේ බුදුහාඳුන නිකන් විකාතකෙන් ගම් අභියෝගයක් කරනවා යම්කිසි කෙනෙක් කියනවා නම් මේ ආයතන වලින් ආයතන වලට පරිබාහිර ලෝකයක් තියෙනවා කියලා එයා කරුණු දන්නේ නැහැ කියලා එච්චරට ගැන අභියෝග කරනවා මේ ලෝකය කියලා පනවගන්නේ මේ ආයතන හයෙන් තමයි කියන්නේ. ඒක අතින් අපිට අරියස්ස විනීය ලෝකෝ අරියස්ස විනීය ලෝකෝ කියලා දහමෙන් විවිධ තැන්වල මතු කරලා දෙනවා. ඒතර මේ ආයතන මුල් කරගෙන ආයතන වලට සාපේක්ෂව තමයි අපි ලෝකේ හදාගන්නේ. ලෝකේ හදාගන්නේ. ඔව්. කියවපු කරපු ඔළුවට ගත්ත දේවල් සීමාවේ තමයි ඒක තියෙන්නේ. තියෙන්නේ. ඔව්. සමහර ලෝකයේ කියන එක මේ දෙන්නව නේද? මේ අජස්ත බාහිරක දෙකක් තියෙනවා නේද? ඔය තමයි. අධ්‍යාත්මික අධ්‍යාත්මික අවකාශ සත්‍ය කියලා එදලා පෙන්නනවා. හා අධ්‍යාත්ම ලෝකෙට පෙන්නන බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධ ලෝකයේ නේද? අහහ. උපදී කියන වචන අරගෙන පැහැදිලි කරන්නේ නේද? බාහිර ලෝකේ සත්‍ය අවකාශ වලින් තත් මෙදලා පෙන්නනවානේ. මේ සමහරට විශේෂයෙන්ම කියලා ඔය මහත්කීවර රෝහිතස්සේ කියන සූත්‍රයේදී කියන්නේ බාහිර ලෝකේ හොයාගෙන ගියා කියන එක තමයි කියන්නේ. ඒක හොයන්න බෑ. සත්‍යයක් දැකීම බෑ කියන එක නිසාම කියනවනේ අර මතකදී මේ ආනාපාන සති භාවනා ගැන කියනකොට සෝයිමන් ලෝකම් ප්‍රවාසේති අභාමුත්ව චන්දිමා කියලා කියන ගාථා අන්තිමට. එතන ලෝකීලා කියන්නේ මේ තමා ගැන කියන්නේ. හ්ම්. ඒකට දෙපැත්තක් ගැන කියන එක පැත්තක් නෙමෙයි නේද? බාහිර සහ ආධ්‍යාත්මික දෙපැත්තක් ගැනම කතා කරන බුදුරජාණන් වහන්සේ අපයි කියන්නේ සත්‍ය කියන ගවේෂණේ තමාගේ තමා තුළින් මේ ලෝකෙින් මේ පංචස්කන්ධ ලෝකෙම තමයි කරන්න පුළුවන්. ඔව් ඇත්තටම සම්මුති පැත්තකින් අපිට ඉතින් ඔය හේම ලෝක ගැන හේම ලෝක ගැන කියන්න ගියොත් ඔන්න ඉතින් ධාමයේ විස්තර කරනවා මනුස්ස ලෝකයක් තියෙනවා, ආපාය ලෝක තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා ඒ ඒ මට්ටමේ සලකන්න පුළුවන්. ඒ ඒ මට්ටමේදී උනත් හම් වෙන්නේ ආයතන 6. ගෝචර ලෝකේ පුද්ගල ගෝචර වෙනවා. එතකොට මේ ධම්මානුපස්සනාවේ රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ රස ලෝකේ පොඩ්ඩබ්බ ලෝකේ මේ ඉස්තර කරලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරපු ඒ ලෝක සම්බන්ධ ධර්මතාවය. ඔව් මෙහෙම කියන්න පුළුවන්. ඇත්තටම ධම්මානුපස්සනාවේදී නෝ ආයතන පබ්බේ. ආයතන පබ්බේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් ඔන්න ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දැක්කහම ඒක මුල් කරගෙන සංයෝජනයක් පහළ වෙන්න පුළුවන්. ඔන්න එතකොට අපිටම ඒ රූපය අපි දකින්න ආසාවක් තිබුණා ඒ එතනම ඔන්න ඇස හටගත්තා ඇස හටගත්තාම ඔන්න ඒ හරහා ඔන්න සංයෝජනයක් පහළ වුණා අතුරාගයක් පහළ වුණා අර ඔන්න කන හට ගන්නවා කන සද්දය හට ගන්නවා ඒ කියන්නේ කන කනයි සද්දයයි එකතු වෙලා ඔන්න ආයතන ස්වභාවය හට ගන්නවා ඊළඟට ඔන්න එතෙන්දී ඔන්න සංයෝජනයක් හට ගන්නවා මේ විදිහට මේ ආයතන වල හට ගැනීම එතකොට අපිට මේ ආයතන වල නිරුද්ධ වෙලා යාම එතකොට මේ මේ මොකද්ද ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ පෙන්නලා තියෙනවා ඇත්තටම ඇත්තටම බොහොම ගැඹුරින් කෙනෙක් මේ ආයතන වල හට ගැනීම ආයතන වල නිරුද්ධලා යාම දකිනවා නම් ඒකම නිවන් මාර්ගයක් හැටියට පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් මතක් කරන්න පුළුවන් මේ මේක කලිනුත් මේකේ ආව මේ මේ මේ ගාතාවක් තියෙනවා. මොකද්ද මේ සෝන සූත්‍රයේන ගාතාවක්. ඒකද කියන තණ්හක්ඛයාදි මුත්තස්ස අසම්මෝහං චේතසෝ දිස්වා ආයතනුප්පාදං සම්මාචිත්තං විමුච්ඡති. දිස්වා ආයතනුප්පාදං සම්මාචිත්තං විමුච්ඡති කියලා කියන්නේ මේ ආයතනයන්ගේ හට ගැනීම. දැකලා දැකලාම එයා තේරුම් ගන්නවා මේක මේ ගන්න දෙයක් නෑ. මේ ඇතෙන් වෙලාවට නෑ හට ගන්න. ඒක ඉවරනකොට ඔන්න කන හට ගන්න. ඒක ඉවරනකොට නහය හට ගන්න. එතන ඔන්න ආයෙත් ඇහ හට ගන්න. ඔන්න ආයෙ කන හට ගන්න. ඔන්න ආයෙ දිව හට ගන්න. ඔන්න ආයෙ කය හට ගන්න. කියලා විවිධාකාර මට්ටමකින් මේ විවිධ මේ ආයතන හට ගන්නවා. ඒ ආයතන හටගන්නක දැක්කහම යාගේ හිතේ සංහාවක් හටගන්නවා වෙනුවට මේ ගැන කලකිරෙනවා. මේ ගැන නිබ්බිදාව පහළනවා මේක මේ මමෙක් දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේක මමස්තයෙන් කලකනවානේ. අපි මේකට මමෙක් ඇඳ ගන්නවා. මමෙක් කියන්නේ මම රස විඳිනවා මම මම රූප බලනවා මම ශබ්ද අහනවා කියන ඕනෝක අපි හිර වෙනවා. අපි ඔගේ මුලා වෙනවා. ඒ තාක් මේක සත්‍ය සත්‍ය අහුවෙන්නේ ඒ වෙනුවට දැන් මේ ඇහෙන් රූප බලනකොට මෙන්න ආයතනයක් හට ගන්නවා. ඒ හරහා ඔන්න සංයෝජනයක් පහළ වෙනවා. කියලා දකිනකොට තියෙන්නේ අර සතිය මුල් කරගෙන අපි මේ අරමුණේ මුලා වෙන්නේ නැතුව අරමුණෙන් බැහැර වෙලා ආයතන වල හට ගැනීම දකින්න. ඊළඟට නැත්තම් يعني ඇහි හට ගැනීම දකින්න. නැත්තම් කනක හට ගැනීම දකින්න. නැත්තම් රසයක හට ගැනීම. ඔය විදිහට මේ ආයතන වල හට ගැනීම දකින්න. ආයතන වල හට ගැනීම මේ විදිහට දකිනවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිස්වා ආයතන උත්පාදම් සම්මාචිත්තම් විමුච්ඡති. එතකොට මේ ඇලෙන්න දෙයක් නැහැ. අර තීච්ඡ සරාගී බව වෙනුවට විරාගී බව පහළ වෙනවා. එතකොට මේක හට අරගෙන මේක නිරුද්ධ වෙලා යනවා. මේක දිගට පවත්වන්න බෑ. අපි මේකට පෝෂණය පෝෂණයක් දෙන්නේ නැත්තම්, අපි අනුග්‍රහ කරන්නේ නැත්තම්. එතකොට මේක මේක අපි අනුග්‍රහ නොකරන තාක්ම එතකොට ඔන්න ඇහැ හට ගන්නවා නිරුද්ධ වෙලා යනවා. කන හට ගන්නවා නිරුද්ධ වෙලා යනවා. දිව හට ගන්නවා නිරුද්ධ වෙලා යනවා. ඊළඟට අපි තුමු කය හට ගන්නව නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට මේ ආයතන එතන එතන හට අරගෙන නිරුද්ධ වී යන හැටි දකින දකින දකින මොහොතක් පාසා හිත නිදහස් වෙනවා කියනවා. ඒ නිසා මේ ආයතන මුල් කරගෙන කරන භාවනාවක් ඊටාම ප්‍රබලයි. ඒ හරහාමත් කෙලස් දුරු කරන හැටි ඒකට ධර්මයේ විස්තර වෙනවා. හොඳයි. හරි නිකන් කාසියක දෙකක් වගේ තමයි. අපිට තණ්හා වෙද්දී ඒකේ යට තියෙනවා සංගදිච්ච මේ දේශයක් තියෙනවා. ඒ නිසා අපිට දැන් ඒකයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියද්දී ඒ කියන්නේ මේ විභව තණ්හා කියන්නේ කාම තණ්හාව වුණත් විභව තණ්හාවට හැරෙන්නේ කොයි වෙලාවෙද? භව තණ්හාව වුණත් විභව තණ්හාවට හැරෙන්නේ කොයි වෙලාවෙද කියලා අපිට එකපාරට කියන්න බෑ. අපි අපි මුලින් මුලින් කැමැති වෙච්ච කෙනාටම ඔන්න ඒ පස්සේ අකමැත්තක් පහළ වෙනවා. ඒකනේ ඔන්න පෞල් ජීවිතවල වෙන්නේ. මොකද කරාට ඔන්න මුලින් රාගෙන්, ඇලීමෙන්, ප්‍රේමෙන් ඔක්කොම ලං වෙනවා. ඒ දන්නේම නැහැ කාලයක් යනකොට එතනම දේශයක්. එතනම මේ එන කොටා ගන්නවා. එතනම මරා ගන්නවා. ඉතින් අර අපි රාගෙන් ඇලි රාගෙන් ඇලෙන මොහොතේදී ද්වේෂ නැහැ. ඒක පිළිගන්න පුළුවන්. හැබැයි ඒ වස්තුවම, ඒ තැනත්තම, ඒ තැනස්තියම නැත්තම් ඒ දේම මුල් වෙනවා ද්වේෂයට. ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ මට නම් තේරෙන විදිහට මේ ද්වේෂය කියන්නේ තණ්හාවේම ස්වභාවයක් කියලා තමයි සලකන්න වෙන්නේ. මේ තණ්හාවෙම වෙනත් සංගවිච්ච ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. ඔව්. සැප කියන එකමනේ දුක කියන අනිත් පැත්ත නෑ දුක ගැන කතා කරන්නේ දුක කියන එක අනෙක් පැත්ත තියෙන සබ කියන එක. ඒ විදිහ හැදීම තමයි ඔය කියන ප්‍රශ්නේ හැංගිලා දුක කියන එක හැංගිලා තියෙන්නේ ප්‍රතික්ෂේප කරන දුක ප්‍රතික්ෂේප කරනවා සක අපේක්ෂා කරනවා. දුක කියන එක අනිත් පැත්ත තියෙන සැප කියන ඔව් එහෙම කියන්න පුළුවන් එහෙම දුක ප්‍රතික්ෂේප කරද්දී උන විභව තණ්හාව කියලා තියෙනවා සැප අපේක්ෂා කරද්දී උන කාම තණ්හාව කියලා තියෙනවා යම්බුරේ දුක තදින් අල්මු වෙන්නේ දුක කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රතික්ෂේප කරන සැප කියන්නේ සැප තියෙන බලාපොරොත්තු වෙන දුක ප්‍රතික්ෂේප සැප ස්වරූප. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ මුලක් වෙලාවට අපි ඉන්න මොහොත ගැන තෘප්තිමත් නැත්තම් ඉන්න මොහොත 100%ක් සම්පත්තිකර ස්වභාවයක් නැත්තම් එතනම තියෙන ඒ කියන්නේ එහෙම නැත්තම් තියෙන්නේ මොකට හරි එල්බගෙනත් ස්වභාවයක්නේ. නැතියක්නේ තියෙන්නේ. අපි ඉන්න මොහොතේ තෘප්තිමත් නැත්තම් මොන තියෙන්නේ වෙන එකක් ප්‍රාර්ථනා කරනවා. ළඟට ඇලිලා. ඒකමනේ නැති කියලා කියන්නේ. අර දැන් අර අපි මුලින් ආවේ මේ මොකද්ද නිස්සය නිස්සය ගැන විස්තර කරද්දී නිස්සය ගැන විස්තර කරද්දී නිස්සය ගැන විස්තර කරද්දී ආවේ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං දැන් දැන් මොකකට හරි හේතු වෙලා ඉන්නවා නම් තියෙන්නේ චලනයක්. හැබැයි මොකකට හරි හේතු වෙලා නැත්තම් අන්න එතන නැතියක් නැහැ. එතන තණ්හාවක් නැහැ. තණ්හාවක් තණ්හාවක් නැත්නම් එතන තියෙන ෘද්ධිමත් භාවය. සන්තුට්ටි කියන ස්වභාවයේදී අර දෙන තියෙන Taman කියන්නේ මොකක් හෝ ක්‍රම අපි කපාට මොකද්ද කියලා කියන්නේ නැතුව අපි හිතමු මොකක් හෝ ක්‍රමයකට අපි හිතන්න පූර්ණ තෘප්තිමත් භාවයක් ඇති වුණා කියලා. එතෙන්දී යන්න ආයි අලුත් ප්‍රාර්ථනාවක් නැහැ. අලුත් බලාපොරොත්තුවක් නැහැ. අලුත් තණ්හාවක් නැහැ. මොකද මේ වර්තමාන මොහොතේ පූර්ණ තෘප්තිමත්. දැන් අර උදාහරණයක් වශයෙන් අර උදපාන සූත්‍රය. උදකපාන සූත්‍රය. එහෙම අර බුදුරජාන් වහන්සේ මේ මතක් කරලා දෙන්නේ අර වතුර අරන් එන්නේ ආනන්ද හාමුදුරුවෝ. අරන් ආවහම බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මේ පිපාසය සම්සඳුනාට පස්සේ මොකටද මොකටද වතුර? අන්න ඒ වගේ සබහායන දැන් තණ්හා විපාසය සංසිඳුණාට පස්සේ තණ්හාව නම් තණ්හාම ෂේ වෙලා නම් අලුතෙන් පිනවන්න දෙයක් නැහැ අලුතෙන් ඉල්ලන්න දෙයක් නැහැ මොකද ඇතුලේ තණ්හාවක් නැහැ තණ්හාවක් තියෙනවා නම් තණ්හාමනේ නැති කියලා කියන්නේ. නැති කියලා කියන්නේ මේ එක හැමතිස්සම ඊළඟ ඊළඟ එක අල්ලන්න උවමන. මේ කැරට් තලේ දාගත්තා වගේ තමයි. හැමතිස්සම කැරට් තලේ ඉස්සරහට යන තමයි අපි දුවන්නේ. දැන් බූරුවගේ ඉස්සරහ කැරට් තලයක් තියාගෙන බූරුවගේ වැඩ ගන්නවලු. මොකද ඌට තාම කැරට් තලේ හම්බුන්නේ නැහැ. මේ දැන් හම්බේ දැන් හම්බේ කියලා ඉස්සරහට යනවා. ඒ තණ්හාවෙත් නැති කියන්නේ ඕක තමයි. නැති කියන ඒ ස්වභාවයෙන් ඉස්සරහට හැමතිස්සෙම ඊළඟ මොහොත ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මොහොත බලාපොරොත්තු වර්තමාන මොහොතේ තෘප්තිමත් නැහැ. ඉතින් දැන් වර්තමාන මොහොත දැඩිව ප්‍රතික්ෂේප කරනවා නම් අන්න එතන විභව තණ්හාව ප්‍රබලයි කියන්න පුළුවන්. විභව තණ්හාව ප්‍රබලයි. ඊළඟට ඊළඟ මොහොත දැඩිව අල්ලනවා නම් ඔන්න භව තණ්හාව ප්‍රබලයි කියන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ මොහොත කියන එක වෙනුවට අපි තුමු ඊළඟ රූපය. ඔන්න කාම තණ්හා. ඊළඟ සද්දේ. නැත්තම් ඊළඟට තේන මාකරි රූප ශබ්ද ගන්ධ රස වශයෙන් අරගෙන කතතුල්ල කාම තණ්හා මට්ටම. මේ ඊළඟ මොහොත කියන එක සලකන වශයෙන් සැලකුවොත් තමයි ඒතකොට භව තණ්හා කියන එකක් සලකන්න වෙන්නේ. සම්මාදිට්ඨිය තියෙන එක සම්බුද්ධ අවබෝධයක් ලොකු විස්තර වෙන හැන අවබෝධයක් අපි ලෝකෙට ලැබෙන්නේ වගේ තියෙනවා. දත් එක පැනලා ගියේ සිටු දුකුමාරේ ශාකාව මහා සාක්ෂ්‍ය වගේ ඒවත් එක්ක ගත්තාන් පස්සේ ඒක හිතේද තිබුණේ හිතේ කොච්චර මන්ටම ඉන්න දෙන්නේ හැමතිස්සෙම නැද්ද මේ කොහොමද ඒක ස්වභාවය ප්‍රායෝගික පිළියෙට පේන්නේ හැටි ඒක හරි ඒ කියන්නේ මේ අපිටම ඒක තමයි මේ අසුස් මතු කළේ ඒ කියන්නේ සම්මා දිට්ඨියේ ඉන්න වෙලාවේදී යාට දුකක් තියෙන්න බෑ සම්මා දිට්ඨියේ ඉන්න ඉන්න ස්වභාවය කටින් බලනවා මේ සූත්‍රයට අනුව හිතා ගන්න තියෙන එතන තියෙන්නේ හිතේ දහස් ස්වභාවය මොකටවත් අරමුණට අහු නොවෙච්ච ස්වභාවයක් තියෙනවා ඒකට දුකක් තියෙන්න බෑනේ ඒකේ යාමක් කීමක් ඉපදීමක් මැරීමක් මේ මොකක්වත් තේින්න බෑ. එතන තියෙන්නේ පූර්ණ නිදහසක්. පූර්ණ තෘප්තිමත් භාවයක් තියෙනවා. හැබැයි අපි තුමු මේ කවුද වෙනත් ආරශාවකෙක් අපිට විසාකාව වෙන්න පුළුවන්. අපි තුමු අන්න විසාකාවක් දැන් අර කවුද එයාගේ දියණියක් නේද? කවුද මිනිබිරියක්. මිනිබිරියක් මැරලා අඬන්න යනවා. අඬගෙන අඬගෙන යනවනේ බුදුහාඳුරෝ ගාවට. ඔන්න එතෙන් දිහා සම්මාදිට්ඨික නැහැ කියන්න පුළුවන්. හැබැයි එතනින්ම අදහස් වෙන්නේ නැහැ. එයා නිරන්තරයෙන්ම මේ කියන්නේ එයාට එතෙන්ට එන්න බෑ කියලා. දැන් හරි ලස්සන සූත්‍රයක් හම්බ වෙනවා මේ ගිලාන සූත්‍රය කියලා. ගිලාන සූත්‍රය ඒක හම්බ වෙන්නේ මම මේ ළඟදී මේ ඉමුදුවේදී ඔකෙන් මේ බණක් කිව්වා ඒකයි මට මතක. ගිලාන සූත්‍රය. සෝතාපට්ටි සංයුත්තේ. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ එනවා ගිලාන සූත්‍රය කියලා. දැන් මේ සූත්‍රයේදී බුදුහාඳුරෝ කියනවා යම්කිසි මිය යන ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවලු. දැන් මේ මැරෙන්න ඔන්න වෙන්නේ ඉන්නේ. එයා ගාව ඉන්නවලු බොහොම ප්‍රඥාවන්ත තවත් කෙනෙක් එක්ක. එයාට උපදෙස් දෙනවා කොහොමද මෙයාව ගොඩගන්නේ කියලා. දැන් මිය යමින් ඉන්නේ. හැබැයි මෙයා දැන් මේ මරණ වේදනාවෙන් සෑහෙන්න ඉතින් පෙළෙනවා. දැන් ඔය අනාථපිණ්ඩික සිසුතුමත් මරණ වේදනාවෙන් පෙළෙන හැටි විස්තරලා තියෙනවානේ. අහලා තියෙනවානේ කතා ප්‍රවෘත්ති අහන්නේ. ඒකෝට දැන් මේ මරණ වේදනාවෙන් පෙළෙනකොට සමානාවට එයාට සම්මාදිට්ඨිය හොඳට පිහිටව ගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අන්න අරයට කියනවා ඔයා පාර පෙන්ලා දෙන්න. කොහොමද? එයාට මතක් කරලා දෙන්න කියන ඔයාට බුදුරජාණන් වහන්සේ ගැන වෙච්ච ප්‍රසාදයක් තියෙනවා. ඊළඟට ධර්ම රත්නය ගැන වෙච්ච ප්‍රසාදයක් තියෙනවා. සංඝ රත්නය ගැන වෙච්ච ප්‍රසාදයක් තියෙනවා. ආරේකාන්ත සීලය ගැන වෙච්ච ප්‍රසාදයක් තියෙනවා. කොහොම කියලා ඊට පස්සේ අහන්නලු එයාට මේ දෙමව්පියෝ ගැන එහෙම දැන් ලොකු ඇල්මක් තියනවාද කියලා අහන්නලු. තියනවනම් ඒක අයින් කරගන්න කියනවා. අයින් කරගන්න කියලා උපදෙස් දෙන්නලු. මොකද ඉතින් ඔයා තිබුණත් දැන් ආ මේ මැරෙන්න යන්නේ. නැකත් මැරෙන්න යන්නේ. ඉතින් නැතුව මේ එහෙම ඇල්මක් තණ්හාවක් නැතුව මැරෙන එක තමයි ඔයාට වටින්නේ කියලා ඔන්න ඒ ඇල්ම දුරු කරන්න කියනවා. ඊළඟට අමුදරුව ගැන එහෙම ඇල්මක් තියෙනවද කියලා අහන්නවා. අහලා ඒ ඇල්මත් දුරු කරන්න කියනවා. ඊළඟට මොකක් හරි වෙන දෙයක් සම්බන්ධයෙන් ලෝකේ තියෙන කම්සප සම්බන්ධයෙන් ඇල්මක් තියෙනවද කියලා අහලා ඒකත් දුරු කරන්න කියනවා. දුරු කරන්න කියන්නේ මේ දිව්‍ය ලෝකයට සම්බන්ධ කරලා. කියන්නේ මනුෂ්‍ය ලෝකයේ තියෙන සැපට වඩා උත්තරීතරයි නැත්නම් ප්‍රණීතයි දිව්‍ය ලෝක සැපත කියලා මුල් මේ දිව්‍ය ලෝක සැපත ගැන පොඩි යල්මක් ඇති කළා අරක අයින් කරන්න කියනවා. දිව්‍ය ලෝක සැපතයි තියෙන කැමැත්ත අයින් කරන්න කියනවා බ්‍රහ්ම ලෝක සැපතට මුල් කරලා. ඊළඟ අන්තිමට කියනවා මේ බ්‍රහ්ම ලෝක සැපත කියන එකත් අනිත්‍යයි. ඒකත් අද්දුවයි. අද්දුවයි කියන්නේ මේකේ ස්ථිර දෙයක් නෙමෙයි. ඒ ඒ ඒ වෙනුවට මේ සක්කාය නිරෝධයේ හිත පිහිටවන්නේ. සක්කාය නිරෝධය කියන්නේ නිවන දැන් ලස්සනම කෑල්ල ඒක නෙමෙයි. අන්තිම උදාහරණයක් කියනවා අවුරුදු 100ක් තිස්සේ රහත් වෙලා ඉන්න කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ විදපු ඒ එයා ස්පර්ශ කරපු විමුක්ත ස්වභාවයක්. අර මේ තැනත්තා ලස්සන්ට මේ විදිහට ප්‍රමාණිකෝලෝ මේ මරණ මොහොතේදී හිතපත් වෙච්ච විමුක්ත ස්වභාවයත් අතර විමුක්ත ස්වභාවය අතින් වෙනසක් නැහැ කියන්නේ. හිතා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ආය සහව ප්‍රශ්නෙට. ඒ කියන්නේ එයාට මේ ගිහි කටයුතු කරද්දී සමහරවිට එයා අර මට්ටමේ නිරන්තරයෙන් ඉඳලා නැහැ. එයා සමහරට අරමුණු වල ඉඳගෙන අරමුණු වල මුලා වෙලා ඉඳලා තියෙනවා. නමුත් ස්පර්ශ කරලා තියෙනවා යම් අවස්ථාවක අර මට්ටමක්. ඒ නිදහස් ස්වභාවයක් නැත්නම් ඒ විමුක්ත ස්වභාවයක් සක්කාය නිරෝධයක් නිවනක් එයා ස්පර්ශ කරලා තියෙනවා. අන්න එතෙන්ට හිත නැංවීම තමයි හිතට අර සූත්‍රේ වතු කරලා දෙන්නේ. ඒ නිසා එතකොට මේ මේ සම්මා දිට්ඨිය ඉතින් මේක තමයි සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨියේ උත්කෘෂ්ඨ මට්ටමින් අපි හැමෝම හරි නැත්නම් අපි දුමු මේ මේ මේ හොඳම ආර්යයන් වහන්සේලා නිරන්තරයෙන් ඉන්නවා කියලා කියනවා නෙමෙයි. එතන ඉන්නකොට යාට දුකක් නැහැ. එතන ඉන්නකොට තමයි යාගේ ප්‍රශස්ත මට්ටමක් තියෙන්නේ. එහෙම තමයි අපිට හිතා ගන්න වෙන්නේ. හොඳයි. එහෙනම් අපි අදත් පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් ඡායෙන්න ඇත්තටම අපි මේ අදටත් උඩට මේ පස්වෙනි ධර්ම සාකච්ඡාවයි මේ හතරවෙනි දේශනාව කරගෙන පවත්වන්නේ. ඒතර කටුකුරුන් සායනාංශයේ මේ විදිහට මේ ඊටාම ගැඹුරු කාරණා රාශියක් මේ එක සූත්‍රයකට නැත්නම් එක දේශනාවකට පැයක දේශනාවට ඇතුළත් කළා මේ ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් අපි මේ දවස් ගානක් තිස්සේ සති ගානක් තිස්සේ මේ ස්වාමීන් වහන්සේ එකතු කරපු ධර්ම කොටාෂයන් තමයි දැන් මේ අවුරුද්දට විග්‍රහ කරමින් සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපි මේ විදිහට අපි එකතු වෙලා රැස් කරගත්තා මේ කුසලයක් තියෙනවා නම් ඒ සියලුම කුසල් එතකොට මේ වසරකට ආසන්න කාලයේ ඉහතදී එතකොට මේ අපවත් වී අදාළ ඒ අතිපූජනීය කටුකුරුද ස්වාමින් වහන්සේ අපි අනුමෝදන් කරමු උන්වහන්සේ යම් යම් විදිහකින් මේ අපි කරන මේ සත්ක්‍රියාව දැකලා සතුට වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම් මේ කුසල් දැකලා සතුට වේවා. උන්වහන්සේටත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම නැත්නම් උන්වහන්සේ නිවන් සුව අවබෝධ කරලා තියනවා නම් උන්වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේටත් මේ කුසලය අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ සියලුම කුසල අපේ නමින් මේ පරිලෝකයේ සිට ඥාති මිත්‍රාදීන් උත් අනුමෝදන් වෙත්වා. සියලු පින්කම් දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු එත්තාවතාච මෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා යත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ විදුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මම් පරං ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සසතං සමාදමු හෝතු යාව නිපාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාන පත්‍ත්‍ය